අත්තමත්ථෝ පමත්තේසු සුත්තේසු බෞජාගරෝ අබලස්සේව සීඝස්සේ හිත්වා යාති සුමේදසෝති සද්ධා සම්පන්න පින්වත්නි අපි අනිතිකල රැස්සිච්ච හැම දවසකම වගේ මේක ඉස්සල්ලත් ධර්ම දේශනාවක් සඳහා කාලය ගන්න බලාපොරොත්තු බලාපොරොත්තු කාලය ගත්තා ඒ සඳහා මම ධම්මපදයේ අප්‍රමාද වර්ගයේ ධාතාවක් තමයි දවසින් දවසට මාතෘක වශයෙන් තියාගෙන ආවේ. ඒ අනුව අදත් මේ ධම්මපදයේ පැවති ධම්මපදයේ අප්‍රමාද වර්ගයේ ධාතාවක් තමයි දවසේ මාතෘක වශයෙන් තියාගත්තේ. ඒකේ ධාතාවේ සඳහන් වෙන්නේ සමාවටපත් වූවන් කෙරෙහි නැත්නම් ප්‍රමාදපත් වූවන් අතර අප්‍රමාද භාවයේ ගත කරන කෙනා නින්දට බර කුසිතකමට බර උත්තරයන් අතුරේ බොහෝ කොට නිදිවරමින් උත්සාහවන්ත වෙන කෙනා හරියට කොරවෙච්ච දුර්වල වූ අශ්වයෙක් අතං කරන සයින්දව වර්ගයේ අජානීය අශ්වයෙක් යන්නාසේ අරයත් ඵලය නැත්නම් අරයත් මාර්ගය ගමන් කරලා Tamange අවසාන ඵලයට ප්‍රතිඵලයට ළඟා වෙනවා කියන අදහසයි මේ ਸਰවඥාන්සේ මේ ඉදිරිපත් කළා තියෙන්නේ. ඉතින් ඒක සඳහා අපේ ධමගත අටුවාවක් පසුබිම වෙනත ඒක නිදාන කතාවක් අපේනවා. ਸਰවඥාන්සේ වැඩ ඉන්න කාලේ යාළුවෝ දෙන්නෙක් ශාසනය පැවිදි වෙලා එක්කෙනෙක් හරියට මේ අප්‍රමාදී යෙදිලා සතියේ යෙදිලා ගතේ කරන අතර අනිත් එක්කෙනා අප්‍රමාදයේ ගැන කතා නොකර කටයුතු නොකර අප්‍රමාදයේ කටයුතු නොකර ප්‍රමාදයේ වැටලා කටයුතු කරන අතර නිතරම ඉදි තපෙමින් විවේකයේ බලමින් නිදි නිදි නිින්දට ඉඳලා ගත කරපු අතර අර අප්‍රමාදයේ ගත කරපු එකන බොහොම ඉක්මනට තමන්ගේ අභිමතාර්ථය සාක්ෂාත් කරගෙන දෙන්නත් එක්කම ਸਰවඥාන්සේ වන්දනා කරන්න ගිය වෙලාවේදී ਸਰවඥාන්සේ ආගියපවත් විස්තර අහලා මේ දෙන්නගෙන් තමන්ගේ පැවිදි වීමේ පළප්‍රයෝජන නැත්නම් ක්‍රියාව සම්පූර්ණ කරගත්තේ කවුද කියනකොට ඒ අප්‍රමාදී කෙනා තමන් තාමත් උනන්දුවෙන් කටයුතු සම්පාදනය කර බවත් අනිත් කෙනා කුසීතව ප්‍රමාදයට වැටලා කටයුතු කළ බවත් නිකන් සාමාන්‍ය සිද්ධියක වාතාවරණය. ඒ වාතාවරණය වෙනකොට තමයි සර්වඥාන්සේ මේ අප්‍රමාදයේදී වටිනාකම බොහෝ දෙනා ප්‍රමාදයේදී ගත කරන බවත් අප්‍රමාද කෙනා වීර්යවන්තව කුසීතකම ගැන ඉඳ නොතබ කටයුතු කරන බවත් එතකොට කොරවෙච්ච දුර්වච්ච අශ්‍රේච්චිත සටන් වදින සයින්ද වර්ගී ජවාදික ආජානීය අශ්‍රේ බොහොම පහසුවෙන් ඒ දිනුම ජවන් තරගයේ දින ගණන වාගේ ප්‍රමාද කෙනා තමන්ගේ අධ්‍යාත්මයේ සාක්ෂාත් කරගන්නවා කියලා. ඉතින් මේකෙදිත් ඒ ප්‍රධාන චෛතසික දෙකක් තමයි මේ කතා කරන්නේ. එකක් තමයි සතිය. නැත්නම් අප්‍රමාදී අනිත් එක තමයි වීර්යය. ඉතින් මේ චෛතසික දෙක බොහොම ළඟ ළඟ වැඩ කරන චෛතසික දෙකක්. අපි සාමාන්‍යයෙන් නීවරණ ධර්ම කියන නරක ධර්ම පහ බාධක ධර්ම පහ නිවන ආවරණය කරන ධර්ම පහ අයින් කරනකොට වඩන්නේ සද්ධා විද්‍ය සති සමාධි ප්‍රඥා කියන ධර්ම මේවා අපිට සත්‍ය ස්තෝති පාක්ෂික ධර්ම වල ඉන්ද්‍රිය ධර්ම වශයෙන් බල ධර්ම වශයෙන් හමු වෙනවා ඒ වගේ යම් කිසි පෙළ ගැස්මක් තියෙනවා පටිච්චසමුප්පන්න භාවයක් ඉස්ලාමයේ ශ්‍රද්ධාව තමයි කාටත් වගේ මොකක් හරි කරන්න කර්මාන්තයක් කරන්න උනන්දුව ධෛර්යය ඇති කරන්නේ හොඳ ශ්‍රද්ධාවන්තයා වීර්ය වංශයක් වෙන්නේ වෙන්න ඉඩ තියෙනවා. යම් වෙලාවක අපේ ශ්‍රද්ධාව ඉති අඩු වුණා නම් එතකොට නිකන් බැලුම කුහුලම් බැස්සා වගේ ඒ කෙනාගේ ජවය එල්ලය අතීත වල උපමට්ටම අඩු වීර්ය අඩු. මේ වීර්ය අඩු වීම නිසා කෙලින්ම සතිය දුර්වල යනවා. වෙන විදිහකට කියනවා නම් සතිය ආරම්භයේදී විශාල වීර්යයක් අවශ්‍යයි. වීර්ය කියන කෙනාට විතරයි සතිය ඔසවලා ධානය ඉන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ ඒ වීර්ය ඔසවාගත්ත සතිය ගෙන යාම සඳහා අවශ්‍ය වෙනවා. වීර්ය අවසාන කෙලවර යනකොට සතිය අවසාන කෙලවරට යනකොට ඉතර වීර්යක් නැතුව ඉබේම වගේ කාරණා විශ්ලේෂණය කරලා දෙනවා. නමුත් ඒ තරමටම මේ කොසවා තබාගෙන ගිහිල්ලා ඉදිරියට යන බැරි එක නෑ හැමදාම අර ගොඩාක් වීර්ය අවශ්‍ය කරන සතිය මුල්වදීම හොද හොද මඩ ඉලාන කටයුත්තකට වැඩෙනවා. ඒක නා ශාසනය පිළිබඳව දුර්මත ප්‍රසාර කරන අතර Tamange අර්ථ සිද්ධ කරගන්නෙත් නෑ අපහසු පැත්ත ආද වියදම් වැඩි පැත්ත ආයාස කර පැත්ත කර කර ඉන්න කවදාකවත් ඒ මෙහිලි පැත්තට යන්නේ නෑ ඉතින් ඒ සත්‍යයක් වීර්යෙන් වර්ධනවිත සතිය තමයි සමාධිය කියලා දෙන්නේ සමාධියට පටහැයි. ඒක නිසා මේකේ කාරක ධර්ම වශයෙන් මේ වීර්යත් අප්‍රමාදයක් දෙක ළඟ ළඟ වශයෙන් සඳහන් වෙනවා. සමහර තැනක පිටිකේ සමහර තැනක සතියට පස්සේ වීර්ය සංග්‍රහ වෙච්ච තැනක් තියෙනවා. මුගක් වෙලාවට කියන්නේ වීර්යයට පස්සේ වීර්ය ආසන්න කාරණාවක් වශයෙන් කරගෙන සතිය සම්බන්ධ වෙන තැන්. ඒක නිසා සර්වඥාන්සේගේ දේශනාවේ ප්‍රායෝගික පැත්ත ගත්තොත් මේ වීර්යයට සහ සතියට විශාල අවධානයක් ලක් කරලා තියෙනවා. ඒ නැත්නම් ජීවිතයකදී අධ්‍යාත්මික ජීවිතයකදී භවනා ජීවිතයකදී යෝගාවචර ජීවිතයකදී අනිකම් නිතරම යෙදෙන පද දෙකක් පාඩපත් වෙලා තියෙනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් මේ සති බෝධිපාක්ෂික ධර්මවල වීර්ය පමණක්ම නම පොලක සඳහන් වෙනවා. සතිය අට පොලක සඳහන් වෙනවා. එතකොට සති බෝධිපාක්ෂික ධර්මවල 17ක්ම ස්ථාන 17ක්ම අරන් තියෙන්නේ මේ වීර්යයි සතියයි ඉතුරු ධර්ම තමයි අනිත් තැන්වල විසිරී විහිදී පැවතිලා තියෙන්නේ. නමුත් මේ මෑතකදී මේ බුද්ධඝම් පිළිබඳව පරිශන කරන, භාවනා කරන, යෙදී ගත කරන බොහෝ දෙනා එච්චර වීර්ය කළ යුතු බණ කතා වලට පැමිණි. නිකන් ඉඳලා භාවනා කරලා නිකන් නිවන් ලබන්න පුළුවන් ක්‍රම අහනවා. එහෙම නැත්නම් මේ හදිසි නිවන් ලබන ක්‍රම ගැන කතා කරනවා. එහෙම නැත්නම් මේ දන් දීලා සිල් රැකලා මේ වීදියෙන් ලාන්න කරන්න පුළුවන් වැඩේ ඉවයි කරගන්න පුළුවන් කියලා හිතනවා. හුඟක් මම දන් දීලා දානක දීලා සිල් රැකලා කටයුතු කරුවොත් දේශීය නිවන යන්න පුළුවන්. දේශීය කටයුතු සම්පාදනය වෙයි කියලා මේ වරේන මුඹඩ ගැටි කියලා, කම්මැලි ගැටි කියලා, කුෂිත ගැටි කියලා, එහෙම නැත්නම් කීන මිද්ද ගැටි දිනු කරන බණ, දිනු කරන බණවට කැමැත්තක් වෙන්නේ. දින විශේෂයෙන්ම බටහිර පන්නේ කියවෙන බණවල වාක් වෙලාවට කියනවා ඉතින් මොකක්ද නිවන් දකි බලාගෙන ඉන්නේ කියලා. එදී නගලන්න එපා නගලලා වැඩක් නැහැ කියලා. ඒක ඇත්තක් නැතුව නෙමෙයි. හොඳට දිනු වෙච්ච කෙනාගේ සත්‍යයට මෙච්චර වීර්ය අනුග්‍රහයක් අවශ්‍ය නැහැ. නමුත් මුලදී ඉතාමත් අවශ්‍යයි. නමුත් හුඟවදෙනෙක් භවනාදී මූල කොටසෙමයි කැරක් කැරක් ඉන්නේ කිසි කෙනෙක් මැදට යන්නේ නැහැ, අගට යන්නේ නැහැ. ඒකට විශාල වශයෙන් වීර්ය ඕන කරනවා. ඒ දේම නැවතත් වැටෙනවා, ආය හදනවා, ආයත් වැටෙනවා, ආය හදනවා. ඒ කෙනාගේ මේ ආයශ කරගත්තේ වැඩි. ඒක නිසා යම් කෙනෙක් මේක මේ හොත හොත මඩේ දාන කතිය දැකගෙන මේක ඉවරයක් කරන්න ඕනේ. එහෙම නැත්නම් මේක කියලා කැමිනෙන්න ඕනේ කියලා හිතාගත්තොත් ඒ කෙනා මේ වරක් ඔසවා තබාගත්ත මේ වීර්ය ආපහු වැටෙන්න දෙන්නේ නැතුව ගෙන යාම සඳහා කැප්ප නොකරම දෙයක්. තමන්ගේ සියලු විචාරකම් කැප කරනවා, සියලු පෞරුෂත්ව ගති කැප කරනවා, සියලු ඥාතියින් සියලු වස්තු කැප කරන්න පවා උනන්දු වෙනවා නමුත් එහෙම නැති කෙනා හැම වෙලාවෙම මේ ඥාතිින්ද සාපේක්ෂව වස්තුවට සාපේක්ෂව රුචි අරුචිකම් වලට සාපේක්ෂව පෞෂත්වයට සාපේක්ෂව අච්චර උපයාගත්ත වීර්යය පැත්තට දෙනවා. එතකොට ඒහා සමාන ප්‍රමාණයකින් සත්‍ය කඩාන වැටෙනවා ආයශරයක් මුලින් ඉඳලා හදාගන්න. ඒ නිසා මේ වීර්යය ගැන කතා කරනකොට ඇත්තට මේ ගාථාවේ නම් අවධාර්ණියමකට තියෙන අප්‍රමාදයේ කියන සයිසිතේට නමුත් මේකේ අර සුත්‍යේසු බහුජාගරෝ අබලස්සේව සීගස්සේ කියන විදිහට නින්දන බර අය අතර නිදි වරන්නේ කුසී දුර්වලයන් අතර ශීඝ්‍රයෙන් ගමන් කරන අයින්දව අර්ශයක් වගේ වැඩ කටයුතු වෙන්න නම් මේ වීර්යයේ තියෙන වටිනාකම තේරුම් ගන්න ඕනේ මේ වීර්ය ආරම්භයේදී ගොඩක් ජවේලන ගොඩක් ඉන්දන දවනවා නැත්නම් ලොකු කැපකිරීමක් කරනවා කැපකිරීම තමයි යාන්තමට ආංගිලි ගාගෙන මේ ගිහි සැප වලින් එහෙම නැත්නම් දේශිත සැපයෙන් මේ නික්ඛමසිත සැපයට එහෙම නැත්නම් ආමිෂ සැපයෙන් නිර්ආමිෂ සැපයට අපි මේ මේ අවධානය එහෙම නැත්නම් අපේ ජීවන රටාව කඩාගන්නවා. කඩාගත්තට පස්සේ ඉච්ඡර වියදම් කරලා ඉච්ඡර කැප කරලා ලබාගත්ත මේ මේ නිර්ආමිෂ தত্ত্বය එහෙම නැත්නම් අපි සමහර වෙලාවට කියනවා නම් කායික විවේකය චිත්ත විවේකයක් වඩ පත් කරගන්න නැතුව නැවත නැවතත් අර විවේකේ ආයත් ජන සංගණිකාවට වැඩිලා ආයත් පිළිසත් එක්ක යෙදිලා ආයත් ඉදරම් පිනවන්න ගිහිල්ලා ඒ කටයුතු කරන දකින්නකොට පේන්න පටන් අර ගන්නවා මේ තමන්ගෙම වීර්යයට තමන්ගෙම සතියට තමන්ම ගෞරව නොකරන නිසා මේ හොද හොද මඩේ ගන්න වැටෙන්න වැටෙනවා. ඉතින් මේ මඩේ ගැටිලත් ඒ තමන් යන ක්‍රමය මේ වැටි වැටි පස්ස වැටි වැටි මේ අපසුකමෙන් යන ක්‍රමය පිළිබඳව පුදුම උනන්දු පුදුම මේ ඒක හරි ක්‍රමය කියලා හිතාගෙන අනික් අයට කියලා දෙන්නේ දඟලන්න උත්සාහ කරනවා. ඒ නිසා යම් කිසි කෙනෙකුට එහෙම නොවි විදයටම මේ කටයුතු කරන්න වෙනවා නම් ඒ පුද්ගලයාට ගමන කෙලවර කරපු හරි ක්‍රමයේ අහුවෙච්ච කෙනෙක්ගේ අසුර ලබන්න වෙනවා අසුර ලබාගෙන ඒ නැවත නැවත හොදලා දාන හොදෝ තමයි දාන ක්‍රමයේ වෙනුවට ඒ කැප කරපු Tamangeම ගත්ත මේ ගැම්ම ඉදිරියට ගෙන යන ක්‍රමයක් අනුගමනය කරන්න වෙනවා ඒක නිසා සර්වජන් වහන්සේ මේ වීර්ය තුනකට කඩලා පෙන්නලා දීලා තියෙනවා ආරම්භ ධාතු, නික්‍රම ධාතු, පරක්‍රම ධාතු කියලා නැත්නම් ඒකටම සමාන්තරව ආරද්ධ විදිය, පග්ගහිත විදිය, පරිපූර්ණ විදිය කියලා විදිය මට්ටම් තුනකින් විස්තර කරනවා. මේකම කියන්න පුළුවන් යෝගාවචරයාගේ වීර්යය යෝග ජීවිතේ පාත්වාගෙන යෑමේදී ඒ ඉන්දන යෝග ජීවිතේ මෝරන්න මෝරන්න පරිණාමයකට පත් වෙනවා. ඒසා Tamanටම Taman මේ යොදන වීර්යයේ වෙනසක් මේරීමක් එන්නේ එන්නේ එන්නේ කල්පනා වෙන ගතියක් පේනවා. එක දිගට දිනු වෙන කෙනාගේ. ඒ නිසා ආරම්භ ධාතුව ආරද්ධ විරිය කියන එක දුමාකාර විදියට ආමිෂයේ සැපේ ඉඳලා, ජීවසිත සැපේ ඉඳලා එතන කාය විවේක නැති තැන ඉඳලා කාය විවේකට හැරෙනකොට හැම කෙනෙකුටම දානයේ සම්බන්ධයෙන් හෝ කැපකිරීම සම්බන්ධයෙන් හෝ විශාල කැපකිරීමක් කරන්න ඕනේ. ඉතින් මේක සම්බන්ධයෙන් අපේ ඒ ගුරුම ස්වාමීන් වහන්සේ නවතාක්ෂණයෙන් නිදහස මේ කුමාරක් රූපකයක් ගෙනහැර දක්වනවා. හන්දට යන රොකට් එකක කතාව. ඒ රොකට් එකකදී ඒ අපලෝ 11 ඉන්න පස්සේ ගිය එක දිව සැටන් 5 කියන අලුත් රොකට් එක නිෂ්පාදනය කර ඇමරිකාවේදී ඒකදී ඒ ඉන්ධන කබඩ තුනක් අරගෙන යනවා ඒ ඉන්ද්‍ර කපට තුන සම්පූර්ණයෙන්ම දැවෙන්නේ නිකන් පළවෙනි රොකට් තුනම ඒක ලොන්චින් රොකට් කියලා කියන්නේ ඒක දවන්නේ මේ ගුරුත්වාකර්ෂණයෙන් නික්මීම සඳහා පමණයි. එහෙම නැත්නම් පොළවෙන් හැතැම්ම හයක් එසවීම සඳහා ඒ දවන ඉන්ධන ප්‍රමාණය මුළු ගමනටම යන ඉන්ධන ප්‍රමාණය 188ක් 89ක් වෙනවා. ඒ තරම්ම මේ ගුරුත්වාකර්ෂණය ඉතාමත්ම ගැඹුරුම වාතයේ අඩියේ පවතින මේ රොකට් එක තනවල තුබිසි පත්තු කරනකොට ඒ පළවෙනිම පිපිරීමේදී ගිනිදළු විතරක් මීටර් 300ක් ඈතට විසිනවා කියනවා. ඒ නිසා කිසිම කැමරාකාරයෙකුට කාටවත් ළඟ ඉන්න දෙන්නේ නැහැ. සියල්ලම කරන්නේ ස්වයංක්‍රීයව. ගාක් ඈතින් දවනේ බලන්න හරි. මොකද ඒ තරම පිපිරීමක් කරලා සාමාන්‍ය පොළොව බෙදරවගෙන තමයි ආංගිරි ගාගෙන අච්චර බර කොම් ගන්න බර රොකට් එක ඉහළට උස්සන්නේ. ඒ ඉස්සනකොට දවන ඉන්ධන ප්‍රමාණය සුදුමාකාරයි. මේ පුදුමාකාර ඉන්ධන ප්‍රමාණය නැත්නම් හය උස්සනකොට ඒ මුළු ගමනට යන කේතන 89 89ක් 90ක් විතර දවනවා. ඊට පස්සේ ඒ රොකට් එක පොළවට සමාන්තර වෙනවා. එළින්ම පොළවෙන් ඉදිරියට රොටාංශක 90 කියලා කියන රොකට් එක ඒ ගමනේදී ගිහිල්ලා ඒ ඔක්කොම මේ ඉන්ධන කබඩ දැවි දැවි දැවි දැවි සංසින් සාගරයට වැටිලා උඩට යනකොට රොකට් එක පොළොට සරසමාන්තර වෙනවා. සරසමාන්තර වෙනකොට තාමත් පාලක මැදින් තමයි පාලනය කරන්නේ. පොළොවට කක්ෂගත වෙනවා. ඇතම 6 කේලින්. ඒ වෙලාවට එතෙන් ගියාට පස්සේ කියනවා තප්පරයට ඇතම 6ක වේගයක් අරගත්තට පස්සේ ඒ වේගයෙන් පස්සේ ආය මොනවක්වත් කරන්න ඕන නැහැ. වේගය අනුව ටිකට ටිකක් කරකවනවා. මොකද ඇතම් හයක් උඩට යනකොට උඟක් කරලා ගුරුත්වාකර්ෂණ බලපෑමක් නැහැ වාතයේ හැපීමක් නැහැ තල්ලු කළ දෙබ්බට පස්සේ යත යන්නේ ඒ වගේ මේ කාමාශාවත කියන ගුරුත්වාකර්ෂණයට බැඳිලා අපි සංසාරේ ගත කර කර ඉඳලා යම් දවසක නිරාමස එහෙම නැත්නම් අපි මේ ජීවිත ආශාවෙන් නෙක්ඛම්මිත ආශාවට හරව ගන්නවා කියනකොට එහෙම නැත්නම් මේ කාය විදීකේට කල්පනා කරනවා කියනකොට පුදුමාකාර බාධාවල් කොටයක් එන්න පටන් අර ගන්නවා මේ කාය විවේකයට උත්සාහ කරනවා. ඉතින් මේක තාමත්ම සුන්දරයි කියන්න බෑ. මේ දුෂ්කරතාවේ පැමිණෙන්නේ කිට්ටුවන්තදී. තමයි මෙතෙක් කිට්ටුවම ආශ්‍රය කරපු කට්ටියන් තමයි ගුරුත්වාකර්ෂණය වැඩියෙන් එන්නේ. ඒගොල්ලෝගෙන් තමයි මේ කඩාගෙන මේ හැතැම් ආය උස්ස ගන්නවා කියන එක පොළවේ ආකර්ෂණයෙන් මිදෙනවා කියනකොට පුදුමාකාර ඉන්ද්‍ර ප්‍රමාණයක් අවශ්‍යයි. එතකම්ම නොකට කියන්නේ පොළොවට සීල අන්තක 90 ප්‍රමාණය. ඊට පස්සේ තමයි මේක පස්සගත වෙලා ඒක වටේ කරකෙද්දි දෙලින්ම කවදාකවත් හඳට හෝ අඟහරුක කියන්නේ ගංගනගාමී නැත්නම් විශේෂයෙන්ම අජටවකාශ ගාමී පුරුත්වාකර්ෂණය නැති තැනකට පුරුදු කරන්නේ. මේ කොල්ල කිරීම සඳහා ඒගොල්ලන්ට පාලන මැදිරියෙන් ගෙන්වට කිරීමට සුදුසුකම් ලැබෙමින් තාමත් පාලක මැදිරියෙන් උපදෙස් ලැබෙමින් ගුරුත්වාකර්ෂණයෙන් තොරව මේ යන්ත්‍ර ක්‍රියාත්මක කරන එක පිළිබඳව පොළවේදී පුහුණු කරන්න. පොළවේ කිසිම තැනක් නැහැ ගුරුත්වාකර්ෂණය නැති ඒ පරිශනාගාරයක් හදන්න පුළුවන්. ඉතින් ගියාට පස්සේ ඒගොල්ලම ගුරුවරු වෙනවා ඒගොල්ලම ශිෂ්‍යෝ වෙලා පුහුණු වෙනවා. ඕන වෙලා ඒත් ගණන් කරලා බලන්න ඕනේ මේ කක්ෂගත වෙලා ඉන්න වෙලාවේදී කොයි වෙලාවෙදීද හන්දට යන්න රොකට් එකක් වතුරන්නේ හන්දට යන්න දැන් මේ කක්ෂය මිදෙන්නේ ඒ කක්ෂගත වෙලා ඉන්න දාකල් පොළවත් එක්ක සම්බන්ධ වෙලා තියෙන්නේ ගුරුසකයන් දේශයෙන් ඇතුණාට ඊට පස්සේ තමයි හරියට නැකට බලලා වෙන කුංචි රොකට් එකක් පත්තු කරලා අවකාශයක දාගත්තට පස්සේ එතන ඉඳලා හන්දට යනකම්ම හැප්පෙන්න අඩු ගන්න හීලියම් අයන එකක්වත් හම්බ වෙන්නේ නැහැ. හයිඩ්‍රජන් අයනයක්වත් හම්බ වෙන්නේ නැහැ. අවකාශය සම්පූර්ණයෙන්ම හිස්. නමුත් අර කක්ෂගත වෙලා තියෙන යන්ත්‍රය මඳ පැත්තට හරවා ගන්න අවකාශ පැත්තට හරවා ගන්න පුංචි රොකටයක් අවශ්‍ය කරනවා. ඊට පස්සේ මේකේ බාධා කරන්න හරස් කපන්න මොකක්ද? සම්නික්‍රම අවකාශය ගමන් කරනවා. ඒක හරියට කියනවා නම් අර ගේහි ප්‍රේමෙන් තමයි නෑදෑයන්ගෙන් සහ වස්තුවෙන් తాවකාලිකව වෙන් වෙච්ච කෙනා ඊගාට දැඩිශේ මේ ලෝකෙට බැඳලා තියෙන මේ නීවර ධර්ම පරිදි. ඒ නීවර ධර්මත් එක්ක කටයුතු කරන්න විද්‍යාන්තුන්ට බෑ යෝගාවචර වෙනින් කරන්න. දානෙට ඒක කරන්න බෑ. සීලෙට ඒක කරන්න බෑ. නැත්නම් දාන කුසලයෙන් සීල කුසලයෙන් ඒ නීවරණ කියන මේ ලෙඩ තනිකර කරන්න බෑ. ඒකට භාවනා කුසලයෙන් කරනවා සමත භාවනා කුසලයෙන් තියෙනවා. ඒ කුසල ශක්තිය නැත්නම් හැකියාව හොඳට මුදුන්පත් වෙනකොට යාට නීවරණයන්ගෙන් තොර හැප්පෙන යමක් නැති නිමිත්තක් නැති අවකාශයකට යෝගාචරය පත් වෙනවා. එනිසා ඉස්සල්ලාම ඒ දේශිත ප්‍රේමී ආමිෂ පිළිබඳ කෑදරකමින් සෙනගත්තක් කියලා තියෙන ආශාව නිසා ඒක කඩාගෙන පැයක් භාවනා කරන එක දැනක පැයක් සක්මන් කරනවා දවසක් භාවනා මධ්‍යස්ථානයේ ඉන්නවා රාත්‍රියක් ඉන්නවා දෙකක් ඉන්නවා තුනක් ඉන්නවා හතරක් ඉන්නවා කියනකොට ඒක සාමාන්‍ය ලෝකයට පේන්නේ ඒකට මේපදිච්ච වෙනම සත්‍ය જાතියක් ඉන්නවා කියලා යෝගාවචර කරනවා අපිට මේක කරන්න බෑ මේකට මේ ඒකටම උපන් જાතියක් ඉන්නවා අපිට තාම පින්මත් කියලා නිසා යෝගාචර දකපම නලලෙන් බලන්නේ මේ කටේ වලි ගෙහෙම තියනවාද නැත්නම් අං ඇවිල්ලා තියනවාද වෙනම සතු જાතියක් තියෙනවා. ඒ කවුරක්වත් හිතන්නේ මේ සාමාන්‍ය කාමභෝගීන් අතරම කෙනෙක් තමයි මේ යෝග ජීවිතයට යන්නේ කියලා. මොකද මේ තරම්ම මේ කාමයට පහඳින, කාමයට කඹරන, කාමයට දාස භාවයක්. ඉතින් එහෙම වෙලා වුණත් විහිව භාවනා කරන්න ඇත්තෝ නිතරම කියන්නේ ගිහිව ඉඳගෙන ධ්‍යාන ලබන්න බැරිද? ගිහිව ඉඳගෙන පාරේ මාර්ග ඥාන ලබන්න බැරිද? ගිහිව ඉඳගෙන රහත් වෙන්න බැරිද කියලා හරියට ගිහිකම පිළිබඳව හටන් කරනවා. රහත්කම පිළිබඳව නේ හටන් කරන්නේ. ගිහිව ඉඳගෙන සෝවන් වෙන්න බැරිද කියලා අහන්නේ. ගිහිව ඉඳගෙන සමාධි වඩන්න බැරිද කියලා අහන්නේ. ඉතින් ඉස්සල්ලාම කියන්නේ අර සකලේතු තත්ත්වෙ විදිහට ගිහි ගතිය. මේ බොහෝ ගිහින් අතර දැන් වෙනස් වෙලා තියෙනවා. සිල් ලකින අය, සුදු අනිත් අය, ආරණ්‍ය සීනසන ඇසු කරන අය. තව හැම වෙලාවෙම කල්පනා සරසං කල්පනා. එතෙන් ගිහි ගියේ හිත කල්පනා. නිතරම කල්පනා වෙන මේක ඉවරලා ගිහලා ගිහේ ගෙදර වරන්නේ මොනවද කියන එක. ඉතින් මේක සාමාන්‍යයෙන් මේ අර උඩට ගිහිල්ලා මේක දිහා බලනකොට මිස එහෙම නැත්තම් ඉතින් එහෙම නොකර කොහොමද කියන්නේ. නමුත් හීනකින්වත් මතක නෑ මේක මේ අතරමැදි කරේ තියාගත්ත බරක්. අතරමඟදී බෙල්ල තිබ්බ ඊය ගහක් කියන එක මතක නැහැ. ඒ ඊය ගහට මුදුම සැලකිල්ලක් සැලකන්නේ නිසා අර ඒ ඊය ගහට තිබ්බ බර වගේ দূරේ ක්‍රියාත්මක වෙන්නේ නිවත හරහා. නිවර නැති තැනකට යනවා කියලා කියන්නේ يعني භාවනා මධ්‍යස්ථානට ගිහිල්ලා භාවනාත් කරලා එක චිත්තක්ෂණයක හෝ නිවරණ නැතිනකට යනවා කියලා කියන්නේ ඒ යෝගාවචරය දැන් සීල ශික්ෂාවට ඇවිල්ලා සමාධි ශික්ෂාවේ ජයග්‍රහණයක් කෙරුවට පස්සේ දැන් අවකාශයට තල්ලු කරනවා. අනවරට හැප්පෙන දෙයක් නැහැ දැන්. දැන් ඉතින් තිබ්බතේ හරියට කොහොනේ හරිනම් කොහොම අඩු මේ සුසල කෙල්ලක් කරන්නේ හරවන්න වෙන්නේ ඔහි අනේකයි යන්නේ. ඉතින් මේ යන වෙලාවට යෝගාවචරයාගේ සංකල්පනා නැවතත් පොළොව දිහාමයි කියන්නේ. පොළොවට සාපේක්ෂවම තමයි Tamange දිශාගත වීම කරන්න බලන්නේ. දන්නේ කාණේ විතරයි. ඒ කාමයෙන් වෙන්වෙච්ච තනක් එහෙම නැත්නම් මේ නිමිත්තෙන් වෙන්වෙච්ච තනක් අරමුණෙන් වෙන්වෙච්ච තනක් සංඥාවෙන් වෙන්වෙච්ච තනක් යනකොට මහා පාළු ගතියක් අජටවකාශී තනි වුණා වගේ. ඉතින් මේ නිසා මේ යෝගාවචරයම නැවතත් අර ඔරියන්ටේෂන් එක නැත්නම් Taman ඉන්න තැන සාපේක්ෂතාවය ගන්න පොළවත් එක්කම. හරිද කාම නැත්නම් කාමෙත් එක්ක. නැත්නම් Tamanගේ ප්‍රිය වස්තුන් එක්කම. මේ ප්‍රිය දිය ප්‍රිය කට්‍යයත් එක්කමයි ඉතින් ඒගොල්ලන්ට වැඩි මහන්සියක් වෙන්න ඕනේ මේ යෝගාචර වීම දාන්න. ගියත් ඉතරම කල්පනා කරන්නේ මේකත්. ඉතින් ඒ වගේ ඉන්න කෙනෙකුට මේ අප්‍රමාදය, සතිය, වීරිය ක්‍රියාත්මක වෙන්නේ ඊට දාලා ලනු දාලා බැඳලා ගන්න එක නෙවෙයි. හිතේ කියන නිකන් සර සංකල්පනම කිමයි. පරානුද්යයක පරිසංගිත විතක්ක, ඥාති සංඥාති විතක්ක, ලාභ සක්කාර සංයුක්ත විතක්ක වගේ පුංචි විතක්ක දෙක තුන තින් තමයි මේ බැඳිලි බැඳිලා තියෙන්නේ. මොකද යෝගාවචරයට වෙන්නේ ඒ විලාගේ ඥාතින් ගැන කල්පනා කරනක ලොකු මානවදායක් විදිහට ලාභ සක්කාර පිළිබඳ කල්පනා කරන එකත් ඇද වැටෙන්නේ අභිවෘද්ධිය පිළිබඳ කරන කල්පනාක් විදිහට එවන්ට පරානුද්යයක සංකල්පනා කියන මේ අනුර උදව් කරන්න ඕනෑ කියන එක පේන්න තියෙන්නේ ලොකු සමාජ සේවාවක් විදිහට. නමුත් මේ සියරකෙම වෙන්නේ නැවතත් සමාජ වැටෙන එකයි නැවතත් කුසීතකමට වැටෙන එකයි කියන එක බුදු කෙනෙකුට නැත්නම් ඒකට ගිය කෙනෙකුට මිසක් නැතක් කියලා දෙන්න අමාරුයි. ඉතින් ඒක නිසා සර්වඥාන්සේ වගේ සාධාන දීති අතහැරුණු නැති සත්‍ය පටන් ගත්තේ නැති එහෙනම් පටන් අරගෙන කටයුතු කරන එහෙම නැත්නම් හොඳටම තලචනා වෙච්ච ඔක්කොටම ගැලපෙන විදිහට මේ ධර්මයේ දේශනා කරන්න හදනකොට ඒක ඉතාමත්ම අමාරු දුෂ්කර කාරණාවක් වෙනවා. කොතුම මේ වීර්යයිසිකේ සත්‍යයිසිකේ වගේ භාවනා කරගෙන කරගෙන යනකොට ඒකේ තනදී වාහනේ යනකොට ඒ වෙලාවේ ගියරක මාරු කරන්න දන්නේ නැත්නම් ඒ ඉන්දිය දුරාග කියන දුර්ලභම නිසා ඒක වාහනේ අධික විදියට තෙල් දැවෙනවා එහෙම නැත්නම් ගමන් මගින්ද ගමන වෙලාවට කරගන්න හම්බ වෙන්නේ නැහැ මේ ගියර් බොක්ස් එකේ තියෙන මෙතන ගියාට පස්සේ ඊගාව ගියරකට දාන්න ඕනේ ඊගාව ගියරකට දාන්න ඕනේ කියන එක කොහොමඩක්වත් කියලා දෙන්නත් බෑ අත්දැකීමම ගන්න. ඉතින් මේකෙදී මේ බටහිර ලෝකයා ආශ්‍යාකරේ මිනිස්සු මේකදී ආ බලන හැටි අතර ලොකු පරාසයක් තියෙනවා. ඒ වගේම යෝගාවචරය කවදා හෝ මෙතෙන් යනකොට මේ ගියකට මෙතෙන් මේකට දාන්න ඕන කියන එක තමන්ටම වැටහිලා තමන්ම කරලා අත්තරදි කරලා හෝ කවදා හෝ තීරුම් ගත්තේ නැත්නම් මේ මේ වාහනේ ගියර හතරක් නැතුණයි තියෙන්නේ. ආරම්භ දාත, නික්‍රම දාත, පරක්‍රම දාත. සතියේ තියෙන ඒ වගේ ඉතාමත්ම කැඩි කැඩි වැටි වැටි යන සතියක් තියෙනවා. ඊගාවට අරමුණේ බොහෝ වෙලා හිත පවත් ගන්න පුළුවන් සතියක් තියෙනවා. කියලා කරන්න පුළුවන්. මට තව විනාඩි 15ක් විතර යනකම් සතිය පවත් ගන්න පුළුවන් කියන සතියක් තියෙනවා. ඊට පස්සේ ආයෙසරයක් මේ සතියේ ඉඳදී යට වෙච්චි කීටි විදි වේදනා ශබ්ද මතු කරන්න පටන් ගන්නවා. සතියේ ඉන්නකොටම බලාපොරොත්තු නැති විදිහට අර කරදර හේරම ආපහු වෙන්න පටන් ගන්නවා. ආනේ ඒ වෙලාවේදී සතිය කැඩි කැඩි නමුත් සතිය විහිින්ම සතිය ඇති කර ගැනීම කටයුත්තක් කරන්න පටන් අර ගන්නවා. සති ඉන්ද්‍රිය සති ධර්ම සති බලවලටපත් වෙන වෙලාවේදී ආන්නේ වෙලාවේදී යෝගාවචරය ආය චිත්ත වික්ෂෝපයටපත් වෙනවා. මෙච්චර ලස්සන භාවනා කරද්දී මොකද මේ වේදනාව මොකද මේ සතිය කැඩේ. මොකද මේ හිතවිලි එන්නේ කියලා ඒ වෙලාවේදී යෝගාවචරය බොහෝ විට කෙලේශක් විදියට තමයි දුර්ලභමක් විදියට ඉච්ඡා බංගත්වයක් විදිහටපත් වෙනවා. නමුත් මේක සතිය ඉදිරියට යනකොට ඒ සති පරිණාමයේදී සතිය ප්‍රනීත වෙනකොට වෙන දෙයක් බව කල්පනා වෙන්නේ කලාතුරකින් කෙනෙකුට තමයි. බොහෝ විට යෝගාවචරය මේ සැකේ ඉස්සර කරගෙන යන්නේ තමන් පිළිබඳ විශ්වාසය නැතිව යම් ගමන් කරන්නේ. ඉතින් ඒක නිසා පොඩි දෙයකදී පවා විප්ලවීය විදියට රැඩිකල් වාදී විදියට මේක පොළවේ ගහ ගහ වැඩ ගන්න එළඹෙනවා අඩු. නැත්නම් ආර්ය පරිශ්‍රයේදී බොහෝම සම්ප්‍රදායනුකූලයි. ඉන ඕනෙම දෙයකට ගසාගෙන යන විදිහට යන්න බැරි වුණොත් ඒ යෝගාවචරයේ ඒ යෝග ජීවිත හරි අඹලකටපත් වෙනවා. කටිසර වෙන්න පටන් අර ගන්නවා. ඒකට වීර්ය සහ සත්‍ය අවස්ථාවේ හැටියට මාරු කරගෙන වෙලාව හැටියට කරගෙන යන්න දන්නවනම් ඒක දන්නේ කිසිම ආකාරයකින් පොතකින් කියවලා නෙවෙයි බණකින් අහලා නෙවෙයි හැබැයි නොකියවා නොහාත් නෙවෙයි ඉන්නේ ඉන්න දේවල් වලට මේ විලාවට කළ හැකි විකල්ප රාශියක් තිබීමෙන් ආශීනව සහ ආස්වාද සලකා ගැනීමෙන් තරංග විසින්ම හදාගත්ත සමීකරණයක් තියෙනවා විශේෂයෙන් මේක වෙන්නේ මේ වීර්යයේ මේ පග්‍රහිත විද්‍ය කියන අවස්ථාවේදී ආරම්භ ධාතුව නම් අර රොකට් එක පත්තුනලා වගේ ගිනි විදිගින් විචුම්බරයක් තියෙන්නේ. අනේ පා කියගෙන හැමකට යන්නේ. නමුත් එතන ගිහිල්ලා ඒ 탁සිය වටේ කරකැවෙන වෙලාවදී වගේ යෝගාචර තමන්ගේම අත්දැකීම් රාශිය හදාගන්න. ඉතින් මේ වගේ වෙලාවට අපිට කියන්න පුළුවන් ඉස්සල්ලා මේ සතිය හරියන්කේදී යම් ප්‍රමාණයකට කියලා කරන්න පුළුවන් මට්ටමට හදාගත්ත යෝගාවචරය සක්මන්ට ගියාට පස්සේ ඒ රූපත් වෙනේදී, ශබ්දත් ඇහිදී මේ සක්මණේදී මේ සතිය අරහා සමානව හෝ ඊයා සමාන ඇදහිල්ලකින් කටයුතු කරන්න පුරුදු වුණොත් පරියන්කේ ඉඳලා සක්මණේදී මේ කියන කතාවේදී ටිකක් සමාන්තර ගැටයක් පේනවා. නමුත් සාමාන්‍ය බලපාන යෝගාචර උඟදෙනේ මේ සතිය භාවනාව සතිපට්ඨානේ හිත හදාගෙන කියනවා පරියන්කත් එක්ක විතරයි. ඉතින් පරියක தත්ත්වයේදී හැමදාම නිහි ලෝකෙින් දදි ගන්න බෑ. ඉතින් පොඩ්ඩ හැල හැට් පිට ගමන් මේ බාහිර තියෙන දේවල් වලට බැන බැන නැත්නම් බාහිර තියෙන දේවල් වල දොස් දකිමි. සමන් භාවනාවට නුසුසුසුකට දැසිලිනගේ මේ ගත කරන මිස අර පරියන්කේදී ඇති කරගත්ත ඒ සතිය සක්මණේදී ඇති කිරීමේ සෙල්ලක්කාරගතිය උදාහරණ. ඊට පස්සේ මේ සක්මණේ පරියන්කේ දෙකේදී ගත්ත සතිය භාවනා මධ්‍යස්ථානයේ අනිකුත් වැඩ කරනකොට නිශ්ශබ්දව නැවතිල්ලි අදිෂ්ඨාන පූර්වක කරලා ගන්න හදන එක හිතන්නේ අභාග්‍යයක් කියලා. හිතන්නේ වැරදි නැති බැරිකමට කරන දෙයක් කියලා. ඒක නැත්තම් ඒක නැතුව දිගටම පරියන්කේ සක්මනේ කරන්න දිනනවා නම් ඒ හැම මට්ටමක සත්‍ය කියන දේ හොඳයි කියන වගේ එනිකන් ආක්‍රෝෂයක් හිතේ තියෙනවා. නමුත් කවදා හෝ යෝගාවචරය පරියන්කේ දිගට ඒ සතිය සක්මනට ගෙනියලා සක්මනේදී ආරවුලක් නැතුව ඒක අච්චරම ගැඹුරු නැති වුණාට ඒක පවත්වන එක මේ පරියන්ක සක්මට වැඩි ප්‍රායෝගිකයි අදාළ භාවයේ වැඩි කියලා කරලා පුරුදු කරලා භාවනා මධ්‍යස්ථාන ගස්වරදී දිනදා කටයුතු වලට විකටම පවතින සත්‍යයක් කරගත්තොත් යෝගාවචරයට පුංචි බලාපොරොත්තුත් යන්න පුළුවන් භාවනා මධ්‍යස්ථාන ගත්ත නැතුව ගෙදර ගියාම යම් ප්‍රමාණයකට මේ දහසකුත් එකක් ආරවුල් මැද මේ සත්‍ය පැවැත්වෙනවා. එතකොට ඒ විදිහට මේ වික්‍රම ධාතුව එහෙම නැත්නම් පක්කහිත විරිය කියන එක අල්ලාගත් සතිය අතනෑ විමනතබ පැවැත්ීමේ හැකියාව හරියට දන්නේ නැති යෝගාවචරය බාහිරින් එන හැම ආරවුලකටම වෛර කරනවා. හැම දෙයකටම ද්වේෂය ඇති කරගන්නවා. නමුත් මේ වීර්ය කියන එක සතිය කියන එක ක්‍රමක්‍රමයෙන් දැඩි කළ යුතු බාධක මැද පැවැත්වීමෙන් තමයි මේ වීර්ය දැඩි වෙන්නේ කියලා දන්න කෙනා ඒ බාහිර කියන කරදර සලකන්නේ තමන්ට එන අභියෝගතා පරීක්ෂණයක් විදියට. උසස් වීම සඳහා දෙන විභාගයක් විදියට. එයායකට සාදරව බාර ගන්නවා. බාර අරගෙන පරියන්කේ තිබුණ සත්‍ය සාහෝ සමාන කිට්ටු සත්‍ය සක්මණේ කටන් ගියාට පස්සේ ඒ යෝගාවචරයට විශ්වාසය තමන්ගේ සතියේ තියෙන විශ්වාසය ඒක විවිධාංගීකරණය හරහා ඇති වෙන්න පටන් ගන්නවා. ඇති වෙන්න පටන් ගන්නකොට යෝගාවචරයේ තියෙන කරායන හැම අභියෝගයක්ම තේරෙන්න පටන් අරගන්නේ මේ ප්‍රගති පරීක්ෂණයක් විදියට. ඒ වගේම බාධකය දෙරකලා කුසල කර්මයකට හෝ කාලකන්නික මොකට ගාන ගන්නේ නැහැ. බාධකේ හරහා දැඩි කිරීමක් වෙනවා. ඊපස්සේ ජීඳා කටයුතු පුරුදු කරන්න පටන් අරගත්තොත් මේ යෝගාවචරයට භාවනා මධ්‍යස්ථානය කියන කටයුතු වලට සම්බන්ධ වෙලා සාමාන්‍ය කාර්යශීලී ගත ජීවිත ගත කරත් මේ සත්‍ය පවත්තන්ට යනකොට කුසීත වීමට තියෙන ඉඩයි. නමුත් මේ සත්‍ය පිළිබඳව මේ ආරම්භ ධාතු නික්‍රම ධාතු පරක්‍රම ධාතු කියන විදිහට මේරීම දන්න කීකන හැම පුංචි දෙයකින්ම හිත අවුල් කර ගන්නවා සත්‍ය දුර්ලභමයි කියලා කියනවා ඒක වැඩ නොකිරීමට හේතු වෙනවා. කොළේක කාරණා නොකිරීමට හේතු වෙනවා කුසීත වස්තුවට සරණ. සර්වඥාන්සේ කුසීත වස්තු පෙන්නලා ඒ කුසීත වස්තුමයි විද්‍යාරම්භ වස්තු විදිහට පෙන්නනවා. කුසීත වස්තු අටක් අපේ ශාසනය සඳහන් කරන හරියම සාමාන්‍ය බුද්ධිය කතා කරන්න කවදාවත්. කුසීත වස්තු කියලා කියන්නේ බඩ විනී කියලා භාවනා නොකර නිකන්. නිල ඒ නිසා ඇඳ යාංශේ දෙන්න. ඒ නැත්තම් බත් කාල වැඩි කියලා බඩ පිළිලයි කියලා නිල පොඩක් ආංශේ කරා. ඒ නැත්තම් ගමනක් යන්න තියෙනවයි කියලා කුෂිතකම් කරනවා. නැත්නම් ගමනක් ගිහලා ළඟට මහන්සි කියලා කුෂිතකම් කරනවා. දැන් ඇඟට අමාරු ලෙඩක් වේගන එනවයි කියලා කරා එනවා නිදාහට නිදා ගන්න කටු. ඉතින් සනීපලද යාන්ත සනීප කරගෙන ඉන්නේ කියලා විවේක ගන්න බලනවා කුසිත වෙනවා. බා සීතලයි කියලා සීතල වැඩි වෙනකොට කුසිත වෙනවා. උගා ප්‍රශ්නයයි කියලා කුසිත වෙනවා. සර්වයන් කියන මේ කරුණු අතමයි විද්‍යාරම්භ වස්තු වෙන්නේ. තමයි බඩගින්න කියනකොට කල්පනා කරනවා බඩගින්න කියනකොට හිත අවදි අපි නිදිමත වෙද්දී මේක අඩු වෙන නිසා මේ වෙලාවේදී හොඳට යෙදිලම අර භාවනා කරන්න ඕනේ භාවනාවට මේ කාරණාව කරගන්න ඕනේ කියන ඒකම විදි ආරම්භ වස්තුවක් කරගන්න. එහෙම නැත්නම් යාම කෑමට පස්සේ නිදාගත්තොත් ඒ කම්මැලිකම දවස පුරාම යන නිසා වහාම බඩපිරිච්ච වෙලාවේදී විශේෂයෙන්ම මමට නිදාගන්න මේ මේ ප්‍රායෝගික කාරණා පිළිබඳව මේ පිම්බි බැකලින් භාවනාවට හොද්දට මල්ලලානේ බඩපිට. හොඳට තේරෙනවා මේ බඩට ආත තියෙන හැටි මුරුල් වෙන හැටි. ආනපන සති භාවනාවේ හොඳ පිළිචිකකයේ තියෙන විශේෂම ඔය පිම්බි බැකලින් භාවනා කරනකොට හොඳට කණ්ඩ කියලා කියනවා. කිසිසේත්ම කායක දඬුවම් කළා නොකනදී මේ වැඩේ කරන්න බෑ. ඒක ගමන්න භාවනා කරනවා. ඒ වගේම ගමනක් යන්න තියෙනවා ගමනක් ගිහිල්ලා. දැන් මේ මේ ආම්බුදෙනගේ එක්කනේ ඊයේ රාත්‍රියේ මුල් යාමේ පුළුවන් තරම් සක්මන් කරලා පරියන්කේ. අනිත් එක නේද කැපකාරණ කියලා ධර්මයෙන් හොයන එළ දින ගොඩක් කපලා තපතපේ භාවනා කරා. ඒ නිසා මධ්‍යමයේ ආයෙකට ගිලමු කියලා. අනිත් එක්කන ඒක දැකලා ඒ වෙලාවේදී මේ ගැන පාන්දර නැගෙට තමයි කටයුතු කරගන්න. අනිත් එක්කන නෑ නෑ නින්දයන් වල පාන්දර විතරයි යෝක තමයි කාල කන්නකම ඔය වෙලාවේදී කියලා නැත්නම් මොන කාල කන්නකමද කියලා පසවතරව්වට නම් දෙයක්. හැම යෝගාවචරයකම ඉඳ පැත්ත තියෙනවා. මේ දෙපැත්තේදී ඒ විද්‍යාරම්භ වස්තුවම කාරණා වැඩගෙන ඒ කුජිත වස්තුවකට දා ගන්නකොට මේ දෙක අතර කලු සුදු වෙනසක් තියෙනවා. ඒ මේ විදිහට මේ කුජිත වස්තු සහ විද්‍යාරම්භ වස්තු නිවන සඳහා විතරක් නෙමෙයි අධ්‍යාපනයටත් මේක මේ විදිහටම බලපානවා වෘත්තියක් කරනකොට ශීලයක් කරනකොට හම්බ කරගෙන කනකොට කෙලින්ම බලපාන ඒක නිසා මේ මේ විදිය මේ යොදන්නේ විදිය සත්‍ය සඳහා යොදලා මේ සත්‍ය ලෝකෝත්තර පැත්ත විතරක් නෙවෙයි ලෞකික පැත්ත දිහා පේන්න කියනවා ඒක නිසා මේකෙදි යෝගාවචරයට පේන්න කියනවා නම් එන්නේ එන්නේ එන්නේ එන්නේ මේ නිවනෙන් බලාපොරොත්තු වෙනා මේ අවදි භාවය ප්‍රබුද්ධ භාවය තමන්ගේ ජීවිතයේ දවල් කාලේ රාත්‍රී කාලේ දෙකම වැඩි වෙන ගතියක් අවදි ගතියක් පිපිච්ච ගතියක් වැඩි වෙනවා නම් ඒකදී යෝගාවචකම දැනගන්න පුළුවන් මේ ගමන මට ඉස්සරහට යන්න පුළුවන් නේද බැරි. ඒ කියන්නේ බාධක නැති වෙච්ච නිසාවත් කරදර නැති වෙච්ච නිසාවත් නෙවෙයි. මේ බාධක කරදර වහකන්නේ කුසීත හිත. අලුකසාදාලා නැගිටින්නේ විදේවත් හිත. අලුකසාදාකට නැගිටින හිතට පමණයි වීර්ය මේ සත්‍ය වැඩ කරන්නේ. එහෙම නැති කට්ටිය ඒ සියලු සැප සම්පත් බලාපොරොත්තු මට මේ සත්‍ය වඩන්න බැරි මට මේ කටයුතු කරන්න බැරි මේක නැති නිසා ඒක නැති නිසායි කියලා මේ හැම දෙයක්ම කුසීත වස්තු බවටපත් කර ගන්නවා ඒකකට වෙන්න තියෙන අර වීර්ය වැඩි වීම සඳහා අවශ්‍ය කරන රැඩිකල් වාදී ගතිය විප්ලවීය ගතිය පන්නරේ නැතුව ගිහිල්ලා ඒක බුද්ධිම විදියට නිදහසට කරනු කියන ඒ වගේම බාහිර හේතු හොයන අර කුසීත පැත්තට යන්න බෑ. ඒකට ධනදෙනින් නොවන සෑම කෙනෙකුටම කියනවා කවුරුත් හිතන්න එපා මට විතරයි මේක කියන්නේ. භාවනා කරගන්න බැරි කාරණා හැවීමේදී සියලු දෙනාටම සමාකාර ධනදෙනින් නොවනක් කියනවා. ඒවට කියන්නේ කරුණු දක්වනවා. වැඩේ නොකර නොකිරීමට හේතු දක්වීම කරනවා. වැඩේ නොකරනවා කියලා කියන්නේ ඇත්තම වැරද්දක්. එලඹ සිටින්නේ නැහැ අප්‍රමාදක් නැහැ. ප්‍රමාදයි. ඒකයි තමන්ගේ ප්‍රමාදයට හේතුව මේක නැති නිසා මේක නැති නිසායි කියලා ඒක දිගේ පුදුමාකාර විදිහට කරුණ දක්වන්න පටන් අර ගන්නවා මේ කුසීතගේ හැටි. එවන තමයි කුසීතකමට ආවඩන හැටි. ඒ මෙහිම යුගයක් අනිවාර්යෙන් භාවනාවේදී හම්බෙනවා. විශේෂයෙන්ම ආරම්භ ධාතු නික්කම ධාතුට හැරෙන වෙලාවේදී නැත්නම් ආරම්භ ධාතුවේ ඉඳලා ආරාද්ද වීදියේ ඉඳලා පග්ගහිත වීදියට යනකොට නිකම් බීයක් කනකොට එරුමට බයි ගුණා මීහරකා එරුමකට දකින්නකොටම පැත්තෙන් බලනවා. උගුරුල තියෙනවා සමාඩ පුදුමිච්ච හැල් වගේ එරුමකටවල් හරක වැටුනොත් ඊගාසරේ රවම කරපන්න එතෙන් එනකොට එතෙන් දෙන්නේ ඉසලපයි. ඒ වගේ තමයි මේ හිත පුදුමාකාර විදියට අපි නියම විපස්සනා ඥානයකට කිට්ටු කරනකොට වේදනාවට කටයුතු කරනකොට කරායික ගතියක් තියෙනවා. ඒ කරායන ගතිය පේන්නේ ඥාන ස්වરૂපේ. ඔය කම්මැලියට පේන කියන්න පුළුවන් කියලා කතාවක් තියෙන්නේ. සාමාන්‍ය ගමේ ඕන ඔක තමයි තියෙන්නේ. දැන් කිව්වොත් එහෙම ඒ දවස්වල අපි අපි ගෙදර ඉඳලා පෙරදින තවමට යන්න හැටම තුන් කාලෙක ඉඳලා පයින්. ඉතින් කවුරු හරි ගෙදරට ආවම ඉතින් මම හරි පොඩි ඇහැරි දෙන්න එකනේ කඩේට යන්න ඕනේ සීනි ටිකක් නේද තේකොළ ටිකක් කියලා. ඉතින් යනකොට කියනවා අද කඩේ වහලා වෙන්නේ දැන් කියට නැසෙත් කියලා. ඉතින් අර හරි කම්මැලි තමයි. ඉතින් එතකොට අම්මා කියනවා ඕ කම්බටකින් වෙන කියන්න පුළුවන් වෙන්නේ කම්මැලිකමල තමයි. ඒ ඒක දිගේ යන්න පටන් අරගත්තොත් අපි සියල්ලම සමාකාර ඥානයකින් යුක්තයි ඒක බුබ්බඩ ඥාන කියලා වගේ කියන්නේ. කම්මැලියට පහළ වෙන පේන කීමේ හැකියාවක් එන්න පටන් ගන්නවා. යෝගාවචරයෙන් අතවත් මේක අඩුවක් නැතුව කියන මම හිතන සාමාන්‍ය ව්‍යාපාරයක් කරන සාමාන්‍ය හම්බ කරන කෙනෙකුට වැඩිය යෝගාවචරින් ගන්න එක තියෙනවා. ඒ කාම වගතුවක් වෙන්නේ නැහැ. ඊසේරම කෙලෙස් වලින් පැනනගිම ඉදහසට කරනු කීමේ ශක්තිය යම් දවසක යෝගාවචර මේක Taman තුළම ක්‍රියාත්මක වෙන මේ වැඩේ නොකිරීමේ නොවීමට බලපාන කර්ම හොයන ගතිය බිඳගෙන අග්‍රහිත ගතියට ආවොත් මේ කරට ගත්ත බර බිම දැම්මොත් ආය ගන්න බෑ නිසා මේක අරගෙන මේ යන්න ඕනේ කියන ගැතිට ආවට පස්සේ මේ යෝගාවචරයට ඒ මේ තේරෙන පටන් අරගෙන මම කී ශරයක් මේ බර කක්ක ගත්තද ආයෙම යනවා. එන්න නැත්නම් මේ ආනාපාන සති භාවනා කරගෙනකොට කී ශරයක් මට මේ ආනාපාන සතිය දෙයට කීකරු වෙලා ඒකටම මූණට මූණ දාලා ඉන්න පුළුවන් තත්ත්වය ආවද ඊට පස්සේ දවසක් වෙනවා ආනාපාන කිත්තු කරගන්න බෑ. පිට නිතරම ඇවිස්සෙනවා, කේන්ති යනවා, වේදනාව දැනෙනවා, ඒකී වලින් බහුල වෙනවා ආයෙසරයක් දවසක ඔක්කොම කපාන ගිහලා ආයෙත් ආනපාන කී කරගෙන ආම්බම් කරන තුනී කරගන්න පුළුවන් ඊට පස්සේ ආයෙ මේක නැති වෙනවා ආනේ මෙන්නකොට ඉන්නකොට ඒ බෝධවද මඩේ දානකොට කල්පනා වෙනවා දවසක මේක දිගේ මං කීසරයක් මේක කරලා තියෙනවා ඒ නිසා යම් වෙලාවක මේ ආනාපානෙ මට අනුග්‍රහය දක්වන එක කීතරු වුණා නම් මම අද මේකේ පරිපූර්ණ විදිය එහෙම නැත්නම් අක්කහිත විදිය පරිපූර්ණ විදිය පාරපදින මම අද ඉවර කරලා මිසක් මේක අඩිය බලලා මිසක් නැගිටින්නේ නැහැ කියලා විකටම අරගෙන යන කෙලවර කිරීමේ වීර්යය එන්න පටන් ගන්නවා. අන්න ඒ වෙලාවේදී එන මේ සතිය අඛණ්ඩ සතියෙන් පස්සේ ඒ සතිය කඩා ගැනීමට නැතිව සතිය කඩා ගන්න නැතුව යන යන්න නම් මේ යෝගාවචර මේ පර්යංකය පමණයි භාවනා කරන්න කියන හැඟීම තියාගන්න නරකයි. පර්යංකයේ දැන් වේදනාව දැනෙනවා. ඉඳගෙන ඉඳලා වේදනාව දැනෙනවා. නමුත් වේදනාව තියෙද්දි සතිය තියෙන්න පුළුවන්. ඒකෝ දන්නවා දැන් මේ කායයට දැන් මේ ඉරියව්ව ජලපෙන්නේ නැහැ. ඉන්නවනම් මට මේ වේදනාව දිහා බල බල ඉන්න පුළුවන්. නමුත් මම මේ ඉරියව්ව දැන් වෙනස් කරනවා. එහෙම නැත්නම් විවේකීව නැගිටලා නැවතිල නැගිටලා කියලා සක්මනකට යනවා. හැබැයි සක්මනට ගිය ගමන් මම දැන් නැවත අරමුණ සක්මනට මාරු කරලා ආනාපාන දිනුනේද සක්මනේ සතිය පවත්වනවා. පතර යම් වෙලාවක මේ කය නැවත පිටිදලා ආවනේ ආයවිල වාඩි වෙනවා. අර ගිනිච්ච සතිය සම්පූර්ණ සක්මන හරහා ආපහු ගෙනල්ලා වාඩි වෙනකන් තියාගන්න පුළුවන් වෙන ගැටියට එනකොට මේ යෝගාවචරයාට එක දිගට ගමන් කරන සතියක් නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ. මේ ඉරියාපත සංදි රාශියක් හරහා තිබුණු කායික වේදනාව නැති කරගෙන නැවත පැමිණීමේදී බහපු බැක්ටියක් කරන දේ charge කරලා ආයෙ වෙනත් දාලා කාර් එක start කරගත්තා වගේ ඉරියව වෙනස් වුණාට අඛණ්ඩ පවතින සත්‍යයක් ගැන විශ්වාස කරන්න පටන් ගන්නවා. මේ වෙලාවට වැස්කිලි ගිහිල්ලා ඇවිල්ලා අපව වාඩි වෙන්න සිද්ධ වෙන්නේ ඉන්නේ. පතෝ ටිකක් දීලා අපව වාඩි වෙන්න සිද්ධ වෙන්නේ ඉන්නේ. කැස්ස, කැහැල, සොටු සූරල වාඩි වෙන්න ඉන්නේ කියනවා. නමුත් ඒ සිද්ධියට කලින් සතිය පිහිටවගෙන මේ සම්පූර්ණ චිත්‍රය අවදි හරහා සතිය නඩත්තු කරන ආපව එල බාඩ පාඩි වෙලා කටයුතු කරන්න පුළුවන් වෙනකොට තේරෙනවා මේ වරක් ඇති කරගත්ත සතිය ඉරියාපත සංදි කීපයක් හරහා ගෙනියලා නැවතත් ඒ පළපුරුදු දියවට ගේනකම් වැටෙන්නේ නැති වෙන ජීවත් පවත්වන්න පුළුවන් නම් යෝගාවචරයා මේ බාධක පැත්තෙන් ජීවිතය දිහා බලන්න නරකයි අප්‍රමාදයේ පැත්තෙන් ජීවිතය දිහා බලන්න ප්‍රමාදේ තියෙනකොට හම්බ වෙන මේ චිත්ත විවේකයේ හරහා චිත්ත විවේකයේ තුලින් මේ ජීවිතය දිහා බැලුවොත් ඒ විදිහට තමන් ඒත්තු කරලා ඊයව මාර්ගවල හරි කමක් නැහැ මේ කටයුතු කරන්න පටන් අරගත්තට පස්සේ උත්සාහ කරන්නේ මොන්න තරම් කරදර ආවත් ඒ කරදර හරහා සත්‍ය ප්‍රවැත්ම දියටින් ඉඳලා ගෙනියන මිනිහෙක් වගේ උත්සාහ කරනකොට දියටින් දින්න ගෙනියන්න පුළුවන් බව තේරෙනවා. මොන්න තරම් જાගදීපත් මේ සතිය මේක හරහා ගෙනියන්න පුළුවන්. ඉදාට ඒකට කියන හැකි සංඥාව කියලා බාධක නැහැ කියන එක නෙමෙයි මේක අදහස් කරන්නේ. ඉරියව් වෙනස් කරන්නේ නැහැ කියන එක නෙමෙයි අදහස් කරන්නේ. අරමුණ වෙනස් කරන්නේ නැහැ කියන එක නෙමෙයි මේක අදහස් කරන්නේ. අදහස් කරන්නේ ඉරියව්ව මාරු වුණත්, අරමුණ මාරු වුණත්, යටත් වෙලා හිද්ද වුණත් ඒ සියල්ල කටයුතු කරනකොට මල් මාලයක් අමුණනකොට මැද තියෙන නූල පේන්නේ නැති වුණාට නූලෙන් තමයි තේමාව වරදා. මහල ඉවරනට පස්සේ අමුණල ඉවරනට පස්සේ මල් ටික විතරයි පේන්නේ. නමුත් ඇතුලේ නූල වගේ මේ සති ධාරාව කරන්න පටන් අරගත්තට පස්සේ ඒ යෝගාවචරය මේ සතිය පදන් කිරීමක් කරනවා. ඒ පදන් කිරීමේදී තමන් ගන්නේ අභියෝගය මොකද්ද? මොන බාධකේ හරි අරහත මත මේ සතිය දිනට බැරි කියන පැත්තෙන් බලන්න. පාඩක ඉන්නකොටම අයියෝ කියලා අඬාවෝ ගාගෙන මගේ සත්‍ය කරනවා කියලා පශ්චාත්තාපත නෙමෙයි බලන්නේ. පශ්චාත්තාපේ නෙමෙයි බලන්නේ. මේක ආදින් අපාර වෙලාවට මගේ හිත හැල්ලුම් කරනවා. ඉරියව වෙනස් කරන්න වෙනවා යටත් වෙන්න වෙනවා. නමුත් ලද පළවෙනි අවස්ථාවේ මම සත්‍ය පවත්වන දිගට යනවා කියලා බලපුවාම මේ සත්‍ය පවත්වන මේ අඛණ්ඩ භාවය එනකොට මේ යෝගාවචරණය මට මරුණා මරණය හරහා නිවන් දකින්න නැතුව මැරෙනොත් මරණය හරහා මේ සත්‍ය පවත්වන්න පුළුවන් යව දවසට ආයෙත් මේකට පණපව ගන්න. අපි මේ දුර්මින කාර්යයේ තුන්වෙනි අවුරුද්දේදී ඒ මේ යන්නේ පෙබරවාරි මාර්තු වෙනකොට පුදුමාකාර උෂ්ණත්වයක් වෙනවා. ඉස්කෝල මාස දෙකකට වහනවා. හැම තැනම මේ බඩේ කියන දෙයක් වෙනවා. ඕනම කෙනෙකුට දවස් දෙක තුනක් කන්න බැරුව යනවා ඇඟට ඇඟ ගැහෙනවා සීතල වෙනවා ධානිසික ගන්න දනාවකින් ගිනි අර ගන්න පටන් ගන්නවා සම්පූර්ණ එක දෙයකට ගිනි ගත්තොත් පළාටම ගිනිනවා ඉතින් ඒක නිසා ඉස්කෝල වහනවා ඉතින් මේ දවල්දා භාවනාමය ස්ථානවල කරන්නේ පොඩි ළමයි දෙනල ගොඩාක් විශාල ප්‍රදේශයක් පැවිදි කරලා ඒ කටියට ඒ ඉස්කෝලේ වාහනයක ප්‍රයෝජන අරගෙන බෞද්ධ සංස්කෘතිය පිළිබඳ පාඩම් ගන්නවා මේ භාවනා මධ්‍යස්ථානයේ සම්පූර්ණ පොලක් බවට පත් වෙනවා. ඉරිද පොලවක්. 500ක් විතර සෙනෙක. ඒ නිසා කවදාකවත් නැති විදිහට හේතුම් කරනවා. ඒ නිසා උගා කරපිට කියන කට්ටිය චෝදනා කරනවා නැත්නම් ඉතින් කපුට දෙක ගහට මැදිමුත් දුවන සාමනේ ගන්නවා. සූර ඇතුවත් දුවන කට්ටිය ඉන්නවා සූර නැතුව දුවන කට්ටියක්. ඒ කිසිම සීමාවක් මොකක්වත් නැහැ. මේ පොලිස් කාර්යෝ දාලා වගේ විශාල 74 දෙනෙක් දාලා ඒගොල්ලෝ තමයි ආම්බාම් කරගෙන යන්නේ. ඉතින් ඒක නිසා හරි වේසයි උන් අර පුත්තට කටේ දකපු ගමන් විහිල බලන්නේ. මේ මොකද්ද වෙන්නේ කියලා. ඉතින් ඒ නිසා කටේ චෝදනා කරන නිසා අපි ගියා ඒ සායර පුංචි කාලේ ඉස්කෝලේ ගිය ගමට චවුටන් කියලා. ඒක සායර පයිකන ආදී දුෂ්කර ගමක්. වතුර දුෂ්කරයි. මිනිස්සු යැපෙන්නේ ගමේ පන්සල ගමෙන් හම්බෙන එළවලු වලින් දවසට වේලක් කන්න දෙයි. කැමතිනම් විවේක ඕනනම් කියලා ඉන්නේ. පිළිවාද කරගන්න වෙනවා පිළිවාද හම් වෙන්නට හොඳ ගමිය එළවලු ඔක්කොම දිනන මිනිස්සු හරි බෞද්ධයි දුප්පත් යන්නේ යන්නේ ඉස්සෙල් දවසේ ඔක්කොම එකතු කරලා කතා කරලා බොහොම සංවේගී උපදවන්න කතා ටිකක් කියනවා මුතුම මොනම දෙයක්වත් අපේක්ෂා කරන්න බෑ මිනිස්සු ගාක්ම දුප්පත් මිනිස්සු හැබැයි අරගාංශයෙන් සලකනවා ගෝලන්න සලකයි උපරිමේ තමයි උිතේ ආයි තන්නේ ලයිට් නෑ මදුරෝ ඉන්නවා ඩෙන්ගු වගේ බොහොම ලේසි ඒකෙම නාන්න හම් වෙන්නේ ඉඳපාත කරන ඉන්න ඕනේ ඒ සමාජයට හරි ධෛර්යයක් ආවා සමාජයට හරි කම්මැලිකමක් ආවා කට්ටිය නැත්නම් අපි කට්ටිය ගියා ගිහිල්ලා සමාන නැත්නම් හතරක් විතරක් ගියා ඉතින් සයිරට හේට එන්න උනේ නෑ අපි ගොනුවාට පස්සේ ගිහිල්ලා ඒ මාසෙම කමටහ සුද්ධ කරා කමටහ සුද්ධ කරනවා කොහොමද මේ මාසේ කටයුතු කරේ කියලා මම යනකොට හිතාන ගියේ මම හිතුවා මේකෙදි මුළු දවස පුරාම සතිය පවත්වන්න පුළුවන් කියලා බලන්න. පළවෙනි සුමානෙම හරි වෙහෙසක් ආවා. හැඩගැහෙන්න දෙවෙනි සුමානෙ කල්ලාන ගිහලා එක සුමානයක් විතර මට තිබුණා උදේ පටන් අරගත්තාම හැන්ද වෙනකන්. එක දිගට හරියංක විශේෂයක් නැහැ සතිය පවත්වන්න පුළුවන්. හැන්ද මේ මේ වගේ වෙනකොට එන 10 නිසා මේ ගොඩනැගිල්ල යට දක්ව තියෙන අඩි තුනක හතරක වෙනසක් ඕක ඇතුලේ දපලා තමයි ඉන්න පුළුවන්. මොනම කාලෙකින්වත් ඉන්නවා. ඒක ඇතුලේ ගිහිල්ලා මම වැටිච්චාම ඔහේ ඉන්න එකයි තියෙන්නේ. ඉතින් අපි තුන්තරනේ පැටවල් දාගෙන ගිහිල්ලා ඇතුලේ ඉන්න ඒක උඩ වහලේ තියෙන වහලේ මේ තට්ටුව ලෑල්ල ලෑල්ල යට තමයි ඉන්නේ. ඒ වෙලාවේ වැඩි වෙලා හරි මේ තුන හතර පහ ඇතුළේ තුන නෑවොත් නෑවට පස්සේ එක කඳුලක් ඩාඩිය දැම්මොත් දවස් හතරක පුරුදු. නාන්න ඕන උඟතෝම අවබස කරේ නාන්න දෙන්නේ නැහැ ඒගොල්ලෝ ගුරුගරයිද කියන මොනක්ද කරන්න එපා. ඇඟ සම්පූර්ණ නිවුණට පස්සේ ඕනේ වතුර එකක් දාගන්න වතුරක් නැහැ. තුන්වෙනි සතියේදී විතර ඉඳලකට සතියේ ඉන්න පටන් අරගත්ත මම හිතාගත්ත පරියන්කේ ඉච්චර ගැඹුරු සමාධියක් මොකක්ද නැහැ. හැබැයි පටන් ගත්තාම උදේ ඉඳලා හැන්ද වෙනකන් වෙන සිද්ධි ටික තමයි. පස්සේ මම සායර කතා කරලා සම්මත ඉස්සර මට විස්තර කතා කරන්න බෑ මේ ආශාස මෙන්න කිඳිම මෙමය ඇකිලි මෙමය වම මෙමය දකුණු මෙමය. මේකේ සාමාන්‍ය අවබෝධය තියෙන මම උත්සාහ කෙරුවේ උදේ ඉඳලා හැන්ද වෙනකන් මට පුළුවන් ද මේ මල් මාණිකට අමුණනවා ඒ ගන්න සුමානයක් විතර ගියාට පස්සේ මට සම්පූර්ණ දවසම මොකද වෙන්නේ කියලා කියනවා. එන්න හැමදේම මේ වෙලාවේ සතිය කියන විදිහට සායර පුරා ඒ ඉස්සලගේ සුමාන දෙක නැති වෙලා නැහැ. උත්සාහයෙන් කරලා කරලා කරලා එච්චර ආඩම්බර වෙන්න දෙයක් නැහැ. මොකද එකක් දන්නවා වෙන හැම දෙයකටම එළඹිලා තියෙනවා කිය. හැබැයි උච්ච සත්‍යයක් නෙවෙයි. සාමාන්‍ය සත්‍යයක්. ආන් ඒ වගේ සත්‍යයක් එනකොට සතිය කැඩුන එක පිළිබඳව පශ්චාත්තාප නොවීම. අරිංගල සතිය කැඩෙනවා කියන එක පිළිබඳව පශ්චාත්තාප නොවීම ඉතාමත්ම වැදගත්. යම් විදියකින් හරි මට මෙච්චර කරන වෙලාවෙත් මම මේලා සතිය කරන කියලා පශ්චාත්තාප වුණොත් ඒකයි කෙලෙසක් පශ්චාත්තාප නොවි මම දැන් බලන්නේ දවස පුරාවටම සතියෙන් ඉඳයි ඒ නිසා සාමාන්‍ය ජීවිතය ගත වෙනවා ඒක නිකන් හදිහට ටීවී කැමරා එකක් ස්ටාර්ට් කරලා තියලා ඒක ඉස්සරහම දවසකට කරනවා ටීවී කැමරාවේ ක්ලිප් එක තියෙනවා ක්ලිප් එක දිහා බලනකොට පේනවා මම කොහොමද හැසිරලා තියෙන්නේ කියලා ඒ වගේ තමන්ම තමන් දිහා බලාගෙන කටයුතු හිටිය හතර පහ දෙනෙක් මේ වගේ තැනක මේ නිකන් විද්‍යාලේ ස්ක්‍රීන් වලින් වගේ වට කරලා බණ ශාලාවෙම පැත්තට අපි එකට ඉඳාගත්ත කෙරුවේ සෙනඟ නැතුව නෙමෙයි හිටියේ. සෙනඟත් එක්කමයි හිටියේ. ඒ කීකීත් මේක පාස්සගෙන යන්න පුළුවන් වෙනවා. ඉතින් ඒක ඒ දුෂ්කරතා ජීවිතේ කෙරුවට පස්සේ ඒ මාත හිතුනේ මේකමයි සායරට ගිහිලා කියන්න සායරත් ඒකේ තරමටම අගය කරා. මහා ලොකු උත්කෘෂ්ඨ ගතියක් එපා මේක ජීවිතයේ සතිය හරහා බලන්න. වැඩෙන දින කාරණාවලින් බලන්න. ඒක කුසීත වස්තුවක් වෙනවා. විද්‍යාරම්භ වස්තුවක් කරගන්න මම වගේ මිනිස්සුත් ඉච්චා ඒකට ජීවිතේ ඉස්සරහ කරලා තියෙන්නේ භාවනා කරලා ගත කරන්නේ මේ ගුරුමනි ගියෙත් ඒකට ওই ගමට ගියෙත් ඒකට ඒ කොච්චර හේලංගයක් එක දිගට සතිය පාඩම් පුරන් කියලා බැලුවොත් අනේ එදාට එනවා විශ්වාසයක් මේ මේ ගාථාවේ කියන විදිහට අපමත්තෝ පමත්තේසු බොහෝ ජනතාව ප්‍රමාදයෙන් ගත කරද්දී මොකදන්ට කියන්නේ 100 100ක්ම ජනතාව ප්‍රමාදයෙන් ගත කරද්දී තමන් අප්‍රමාද වීමට කටයුතු කරනවා. කිසිම කෙනෙක්ගේ වචනකින්වත් ක්‍රියාවකින්වත් හිතවිල්ලකින්වත් සහයෝගයක් නැහැ. මොකද හැම කෙනාම බලන්නේ සතිය පවත්තන තියෙන බාධක පැත්තෙන් විතරයි. ඒ මනුස්සයෙක් කතා කරනවා කියලා කියන්නේ කාලකන්නිකමක්. ඒ මනුස්සයෙක් කතා කිරීමක් කියන්නේ මන් දෝත්සහය කරනවා. මේ මනුස්සයෙක් කතා කරනවා කියලා කියන්නේ දීවි නැති කරන දෙයක්. ශ්‍රද්ධාව නැති කරන එක හැම කෙනෙක්ම පුරුදු වෙලා තියෙන සත්‍ය පවත්තන්න බැරි කාරණා කතා කරනවා. ඔක්කොම විශ්වල දානවා. විශ්වල දාන මේ සියලු බාධක මත මම සත්‍ය පවත්තන්න බැරිද? අන්නේකට කියනවා අප්‍රමාත් අප්‍රමත්තෝ බමත්තේසු. ප්‍රමාදෝ මහා ජනතාවක් අතර අප්‍රමාද වෙන කතා කරනවා. සුත්තේසු පරිජාගරෝ සියලු දෙනාම නිදහසට නිදාතනේ නිදා ගන්න කරුණු කියද්දී නිදා ගන්න අයිතිවාසිකම ඉල්ලද්දී බහුජාගරෝ විශේෂ අවධිභාගයෙන් කටයුතු කරනවා. මේ මිනිසුන්ට පේන්නේ අර විදිහට කටයුතු කරන මනුස්සය පිස්සෙක් විදිහට කරනවා. හැම කෙනෙක්ම බලන්නේ කර ඇරලා ගිහලා පුජයලා. ඉතින් බුද්ධිය ගන්න කට්ටියට ඉන්නේ ගියාම නිදි මරණ මනුස්සයල පරසක්. නිදිමරණ මනුස්සය ප්‍රශ්න කරලා තවත් නිදිමරණ මනුස්සයෙක් විතරයි. උදලන්න ගත්තොත් උදලන්න. ඒක හරි ලේසි. ඉන්න හරියක් මේකේ ඉන්නේ මොනවා හරි කාරණාවක් කියලා මේ විවේකයේ ගන්න නැත්නම් ජීවිත ගන්න කියන එක නම් නම්බුකාර වචන. බුද්ධිය ගන්න කියන එකමයි කියන්නේ. මොනවා හරි කාරණාවක් කියලා බුද්ධිය ගන්න බණ එක තමයි කියන්නේ. බුදු වෙන්න කියලා තමයි කියාගෙන ඉන්නේ බාහන මැදත්තා. හැබැයි කරන්නේ බුද්ධියන එක තමයි. නිසා නිින්ද යන ලෙඩක් තියෙනවා හොඳ සුදුසුම තැන තමයි භාවනා මධ්‍යස්ථාන ගන්න එක නැති නිින්දේ. එහෙම නැත්නම් සිංහල චිත්‍රපටියක් බලන්න ඒත් ඉන්නේ. මේකේ බොහොම ප්‍රසිද්ධ කාරණා ඕනේ නින්දයක් නැති කෙනෙකුට එන්න බාහනමක් දැත්තන්ට හිතගෙන පුතියි. අර මේන් ආජේ අපිත් එක බාහනා කරලා මිඩ්ලිස් කියා. ඊට පස්සේ ඌ මේ බැකෝ එක වැඩ කරන්නේ ඒ දැස්ස නැව් වෙන ගතිය අඩු වුණා ඊට පස්සේ උට වැඩ අඩු වෙච්චාම ඒක නිසා උස ස්ටේජ් එකට ගිහලා ඌ භාවනා කරනවා. අර අධිකාරියෙක් ඇවිල්ලා ඇවලු මචං උඹ මේ හිතගෙන ඉඳගෙන පුතියන්න කොහෙන්ද ඉගෙන ගත්තේ කියලා. එවන්ට වෙන්නේ මේ ඉඳගෙන ඉන්නකොට පොගත් පාස් කරන බැස්ම ඉඳගෙන පුදින ශිල්පයක් ඉගෙන ගන්න. ඒවලු මචං ඔබ මේ ඉඳගෙන පුදින ක්‍රමේ පාරගත්තු කොහොමද ඉගෙන ගත්තේ? ඉතින් භාවනා කරන්න ගියාම මේ මේ කුසීතකම ඒ පුදුම ආදර ලීලාවෙන් ඉන්නේ තමයි ගාව. ඊට පස්සේ තමන්ගේ හිත ඒකට පොඩි සපෝට් එකක් දීලා තමයි කතා කරන්නේ. මේ උගමන ඒ පැත්තට නිකන් අර ලෙස්සන ගංගුවර ඇදගෙන යන මිනිස්සු ලීටලා ගිහිල්ලා ගඟට වැටෙනවා වගේ ඒක නතු භාවයේ තියෙන්නම කුසිතකමන තමයි. ඉතින් ලෝකෙම මෙච්චරයි. ලෝකෙටම ඕන කරලා තියෙන්නේ සිත්තේ සුත්තේ කියන්නේ නිදිමත ගැටියද. අන්න එවැනි ලෝකෙක තමන් අවදි වෙන්න කටයුතු කරනකොට දීනකින්වත් බලාපොරොත්තු වෙන්න එපා. තව එක්කෙනෙක්වත් දී කියලා තමයි කියන්නේ. එක්කෙනෙක්වත් අපේක්ෂා කරන්නත් එපා. අපේක්ෂා කරනවා නම් පිට නිවන හොයනවා වගේ වැඩ කරනවා. නිවන පිට නැහැ. ඒ නිසා සියල්ලම බුදියන්න කටයුතු කරද්දී අවදි වෙන්න බලන්න. සිළු දිනා ප්‍රමාදයට වෙන්න කටයුතු කරද්දී අප්‍රමාද වෙන්න බලන්න. එතකොට මේ බලවන්තයෙක් වගේ දව කැවිච්ච සයින්ද වස්සෙක් වගේ කකුල කැවිච්ච අස්සෙක් එක්ක දුවලා දින ගන්නවා. අද භාවනා කරන අතර තියෙන ප්‍රශ්න වාසිය පොඩ්ඩක් බලන්න. භාවනා නොකරන කෙනෙක් හිතන මේ භාවනා කරන අයට ප්‍රශ්න අඩු ඇති කියලා. භාවනාවම ප්‍රශ්නයක් කරගෙන ජීවත් වෙනවා. මේක කියා පණ්ඩයි භාවනා කරන්නේ. එතන අනිකුලගේ සහයෝගය මතයි මේ භාවනා කරන්නේ. මේ ප්‍රමත් අපමත්ව ප්‍රමත්තිසු කියන කතාව දන්නේ නැහැ. සුත්තිසු බය බහුජාකරෝ දන්නේ නැහැ. ඒගොල්ලෝ හිතන ඔක්කොමලා අපි භාවනා කරන කවුරුල්ල පවන් සලන්න ඕනේ. තව කෙනෙක් ඇවිල්ලා මේ මේ කරදර නැති කරන්න ඕනේ. නිසා මගේ භාවනාවට අනුග්‍රහ කටයුතු කියන මහා ලෝක මොකද්ද බලාපොරොත්තු. නමුත් මේ ලෝකේ ඉන්නා තාක් ඉන්න ප්‍රමාදයට වෙච්චෝ. යැත්තු ගාම නිවන්නේ මට නිවන ඕන නම් මම අප්‍රමාද වෙන්න ඕනේ. තව ඉස්සරහින් යන ආදර්ශවත් චරිතයක් හෝ එහෙම නැත්නම් දර්ශ්‍ය චරිතයක් ඇත්තේම නැහැ කියලා හිතාගන්න. තියෙනවා නම් අපි පුදුම විදිහට ආදර්ශ චරිතයට වැඳ වැඳ ඉඳී තමයි නිවන පැත්තට දාන්නේ. ජැක් කොන්ෆි. Uh, ඉතින් 70 ගණන් වල විතර ඔය තායිලන්තෙට ගිහිල්ලා එයා පැවිදිලා බලනකොට පැවිදිලා තියෙන සාමාන්‍ය පන්සලක ප්‍රසිද්ධ පන්සලක් එයා කියලා කියනවා මම පැවිදිනේ මේකට නෙවෙයි. මම පැවිදිනේ භාවනාව කියන එක විද්‍යාම කියලා හිතන්න බලනකොට මෙතන තියෙන සාමාන්‍ය පූජා විදිය නිසා ලොකු ආමරණ කියලා කියනවා මට භාවනා කරන්න යන්න. ඉතින් ආමරණ කියලා කියනවා ඇත්ත තමයි මේක සාමාන්‍ය පන්සලක් මේක භාවනා නෑ. නමුත් භාවනා කරන දැන් කියන යවන්නම් කියලා. ඊට පස්සේ අචංචා ස්වාමීන් වහන්සේ කාට ගිහින් ඊට පස්සේ එතන භාවනා වැඩ පිළිවෙලට ඉතින් මෙයා අචංචා ස්වාමීන් වහන්සේ දැකපු ගමන් අර හිඳපු කැපකිරීමත් අර හිඳපු බංගලේ සූරු නිසා අචංචා කියලා කියන්නේ රහතන් වහන්සේ නමක් මට ලැබිච්ච ලොකුම වස්තුව කියලා ඉතින් බොහෝම ගෞරවයෙන් බොහෝම තරදී ඇදගෙන වැඳගෙන කටයුතු කළා. දවසක් යනකොට අචංචා කකුලක් උඩ දාන සුත්තු අපි බීන දැක්කා. උදාගෙන හිතුවල දැන් මේ රහතන් වහන්සේ ඉරුතු කොණ්ඩ බෑනේ. ඒත් කමක් නෑ ඔබ නොදැක්කනම් හොඳයි කියලා ඉන්නද අනිදා දැනට තුන් හතර දිනකට බයිනවලු වැඩ කරන මිනිස්සුන්ට දැන් සාමාන්‍ය මේ කොන්ක්‍රීට් අයින ටීම් එකක් සංවිධානය කරන මිනිස්සු බයිනේ. ඒවා. ඉදා හිතනවලු ඉතින් දැන් නම් ඉවරයි. ඊට පස්සේ කවදාවත් අහන හරියන්නේ නිතරම කල්පනා වුණාලු මම මේ අදාගෙන ආව මේ මේ මේ චරිතයත් මෙහෙමනම් නැත්නම් රහතන් වහන්සේත් මෙහෙමනම් මේ බුද්ධ ධර්මයෙන් ඇති වැඩක් නැහැ කියලා බාහනා කරගන්න බැරි වෙනවා. ඒ කරන්න දෙයක් නැති නිසා පස්සේ අචංචාට දීලා කියලා කියනවා මේ ඉත කලකිරලා ඉන්නේ මගේ අර කියන්නේ ඉස්සරහ ගන්න ගතිය නෑ. ඒ නිසා මට මේ උපතේ වෙලයි. ඉතින් දැනුගත වෙන්නේ. දැන් කරනවා ගන්න ඊට පස්සේ අන්තිමට කියලා කියලා කිව්වලු මම ඔබට ලැබුණේ ඔබ වහන්සේ නිසා. ඉන්ජෙක් කරලා කරලා කරලා අන්තිමට කියලා තිනවා මේ මට ඔබට නිවෙන්න ධෛර්යය වෙන්න හේතුනේ ඔබ වහන්සේ ඔබ වහන්සේ මේ යම් යම් කරුණු දැක්කට පස්සේ මම ඒක සම්පූර්ණයෙන්ම ඔකට ලියුණා කියලා. චාන්චායිකල හරි වටිනවනේ පුදුමාකාර වටිනාකමක් නැති කියන්නේ. බලාපොරොත්තු වෙන්නේ මේ මාසේ බණී කියලා. තමන්ගේ ගුරුවරයාගේ සිහින් දොස් කියන්නේ. ඊට පස්සේ දැක්කොන් ඒකට පැවිදිලා. අහලා තියෙනවා ඊට පස්සේ කිව්වා නිකමතරේ හිතාගෙන හිටියානම් දැන් මම රහතන් වහන්සේ නමක් කියලා ඔයා මට මුළු ජීවිතේම වැඳ වැඳ ඉන්න මිසක කවදාකවත් ඔයා රහත් වෙන්න බලන්නේ දැන් ඔයාට එකක් තියෙනවා බාහිරේ නිවන නෑ රහත් වෙනවා නම් මම නිසා දැන් තමයි වැඩේ පටන් ගන්නේ. නිසා විශාල මායාවකින් අයිමුනේ ලොකු සතුටක් ඇතිලා තියෙන සන්තෝෂයෙන් භාවනා කරනවා. එතකොට කල්පනා වුණාලු මෙවැනි උත්තරයක් දෙන්නම් මේ උතුම රහත් වෙලා නෙමෙයි. මේ විදිහට Tamanට දෙලින්ම චෝදනා කරනකොට ඒකෙත් හරි පැත්ත පෙන්නලා දෙන. ඒකේ සතුට වෙන පැත්ත බලන්න නම් මෙයා නියමව රහතන් වහන්සේනමක් වෙන්න ඕන කියලා ඊට පස්සේ කියලා තියෙනවා මම හිතාන හිතියේ මට ආදර්ශ චරිතයක් ලැබෙයි. මට ඉතර පෙරහුරුවක් තිබෙයි. මට මේ පහන්ට මැටි එක පිටිවස යන්න කියලා මේ ශාසනයේ කීනකින්වත් බලාපොරොත්තු වෙනවා. ඒක හීන ගතියක්, දීන ගතියක්, තුච්ච ගතියක්, පාහර ගතියක්, නොකෑමන දහවදුර ගතියක්. ඉන්න හරියක් මේ ලෝකේ ඉන්න ප්‍රමාදයට වැටිච්ච පිළිස් ඉන්න හරියක් මේ පිළි ඉන්න කුසීත ඇත්තෝ ඉන්න හරියක් ඉන්න කකුල වැටිච්ච අස්සෝ චික්කත් කැමති නෑ මට මේ වෙන ඕන බරක් කරනවා මේ යනවා කියලා සයින්ද වාසිය නෑ මේ ඉන්නවනම් උඹ දන්න බුදුජානක මේ ගැම්ම දෙන්නේ භාවනා කරන මිනිසයාට විසදන් වපරන්න ඒක නැත්තම් බාහිරේ හීනක හරි බලාපොරොත්තුවක් තිබ්බනම් මට බහන මධ්‍යස්ථානයක් ලැබෙයි මට ගුරුවරයෙක් ලැබෙයි මට නියම කමඨාණම් වේ මම එදාට මේ හයි ලෙවල් රෝඩ් එක යන්න වගේ නැත්නම් මෝටර බයික් එක දාගත්තා වගේ මට කෙලින්ම ඉන්ටර්සිටි ඉගෙන ගලා යන්න පුළුවන් වෙයි කියලා ඒව නිකන් හීන විතරයි මේක කියන්නේ කිච්චේන මේ අධිගතන් අලන්දාන ප්‍රකාශිත බුදුහාමුදුරුවෝ කියනවා මම කෘත්‍යයෙන් මේක උපයාගත්තා මම වැඩ කරලා මේක හම්බ කරේ කාටවත් දෙන්න දෙයක් මට නෑ කවුරුත් එහෙම බලාපොරොත්තු වෙන්නත් එපා මේ සාසනය කිසිසේත් අවස්ථාවාදීව තනක් අවස්ථාවාදීව තනක් තියෙනවා අපාය මොන්නම හේතුවක් නිසා ඕ පිටගෙන ගැන හිතුවා නම් Tamanට හොඳ තැනක් හම්බ වෙයි කියලා හිතුවා නම් ඒක කරහැරීමක්මයි කෙලේශයක්මයි මොනකොට තමයි කෙලස් කියන්නේ නමුත් මට දැන් මේ හම්බෙලා තියෙන භාෂාවනේ හෝ මගේ අම්මට අප්පච්චිලත් හම්බෙච්ච නැති එකක් නේ. මට ඉතාමත්ම සමීප උගන්නපු මගේ ගුරුවරයාට හම්බෙ නැති එකක් නේ. මට මගේ දරුවෙකුට දෙන්න බැරි එකක් නේ සාමාන්‍ය කොච්චර වටිනවද මට මේ සියලු දුර්ලභලක් හම්බෙලා තියෙනවා. තවත් නම් එපා චරිතුලා. තවත් නම් එපා පිටින් හුලඟක්වත් බලාපොරොත්තු. ආනේ ඒක ඉත හදාගත්තා නම් මම හිතනවා නිවන් නොදැක්කත් නිවනේ නෙකිය. අපිට තියෙන්නේම විදහාකට කර්ම වෙන මානසිකත්වය. ඒක මේ යථාර්ථීතවාදයේ දීනතාවය නෙමෙයි. කෙලස්සල ස්වභාවය. ක්ලේශයක් කියන්නේම වැඩි කරන්නේත් නැහැ. කරන්න තියෙන හැකියාව බලන්නේත් නැහැ. නොකරන පැත්ත බලලා නොකිරීමේ තියෙන කාරණා ගැන පොත් කියලා ඉන්නේ. සමසාන සුද්ධ කරන්න ගියාම මේකමයි පීරි ගැවෙන කනකට. අද අර කරගන්න බැන්නා මේක කරගන්න බැන්නා අරට හම්බුණා මේක හම්බුණා. ඉතින් ඕක නිසා මට මම වැඩ කරපු තැන රුද්දා. ඌමඩ කියලා තිබ්බේ. ඔබ රේඩියෝ එක අහපන් රටේ තියෙන වැරදි ටික සේරම දැනගත්තා. පත්‍රයේ බලපන් උන්වර්ම ටික සේරම අහගත්තා. ටෙලිවිෂන් එකේ බලපන් නොබැලිය යුතු සේරම අපල දේවල් බලා ගන්න පුළුවන්. මේ ජනමාධ්‍යයෙන් කරන්නේම මේ ලෝකේ තියෙන නරක පැත්ත පෙනේ එක එකක්වත් තේරෙන්නේ නැහැ මේක හොඳ පැත්ත බලන්න. අපේ තියෙන ආහාර ගැටෙන වලට නොබල ඉන්න බෑ. උදේ ඉඳලා හැන්ද වෙනකම් මේ කුණු හරම බල්ලා බල්ලා කියලා භාවනා කරපුවාම හිත කතා කරන්න පටන් ගන්නවා. භාවනා කරපුවාම රූප පේන්න පටන් ගන්නවා. එක එකක් කවදාකවත් හීනකින්වත් මේ ජනමාධ්‍ය හැකි සංඥාවක් දෙන්නේ නැහැ. ඇත්තම ජනමාධ්‍යට දෙන්නත් බෑ. ඒක වාසේ ඇසුරු කරන්න නම් කවදාකවත් හම්බ වෙන්නේ නැහැ. මොකද ජනසංගනිකා වෙලිවලද? නිවැරදි තියෙන්නේ විවිධය. විවිධය ගැන ඉන්න කෙනෙක් කතා කරන්නේ නැති එක තමයි ගැටලුව. ඒදා කවදා හෝ Taman තුලින් Tamanගේ බණ ඇහෙනකම් Taman තුලින් Tamanගේ අප්‍රමාදයේ පිළිබඳ පාඩම හම්බ වෙනකම් Taman තුලින් මේ මේ ධෛර්ය කරන වීර්ය වෙන පාඩම හම්බ වෙනකම් ඊනකින්වත් Tamanට ආදත්ත චරිතයක් හෝ බාහිර ආලෝකයක් හෝ අපේක්ෂා කරන්න එපා. අපේක්ෂාවෙන් තමයි අපි මෙතන බැස්සේ. ආගම උදව් කරගෙන ආගමික නායකයන් උදව් කරන ගුරුවරු උදව් කරන අමල තාත්තු උදව් කරන මෙතෙන් ආවා මේවගේ බැඳීම තියෙන තාක් කල් කවදාකවත් විමුක්තියක් නැහැ. දැන් සීරම ගිවන් කරමින් ගිවන් කරමින් තමන්ගේම සත්‍ය පිටවන් තමන්ගේම ගුරු හරිපා. ක්‍රමසහ විදි තමන්ගේම බීජ පිළිබඳ තමන්ගේම ගුරුවරකම් හම්බ වෙන්න පටන් ගන්න හම්බ වෙන්න පටන් ගන්න දවසේ තමයි පග්ගහිත විදිය කියන එක අල්ලගත්ත දේ බිම දාලා බිම දාන්න නැතුව ගෙනියන වීර්යය එහෙම නැත්නම් මේ ශක්ති බලය සතිය නැති වුණත් කනගාටු නොවීමේ ශක්තිය ඒක හරහා ගියොත් විතරයි Tamanට ස්වාධීනත්වයක් ලැබෙන්නේ. එනිසා එදාට මේ ඉදහකට කර්ම කියවීම, අනුන්ගේ වැරදි හැවීම, තමන්ගේ වරදට තමන් දෙස් දෙන ගති සියරම කෙලෙස් වශයෙන් දක්වනවා. අර බුදුජානක පාවිච්චි කරේ විතක්ක කියලා. විතක්ක මෙයර්ලා කුණුනට පස්සේ තමයි ප්‍රපංච කියලා. යම් විතක්කේදී සම්පපංචී. ඒ නිසා අපි ප්‍රපිතක්කේ එනකොටම දැනගත්තොත් මේ ඇසුරු කරන්න හොඳ කෙනෙක් නෙවෙයි. මේක කරන්නේ සතිය දුර්වල කරන එකයි, වීර්ය නැති කරන එකයි, නිසා මෙවැනි දේන් ඈත් වීම තමයි අශේවනාච බාලාණන් කියලා කියන්නේ. අපි බාහිර පිටත් බාලිය જાතියක් ඉන්නවා. අපන්විත જાතියක් ඉන්නවා. අසත්පුරුෂ જાතියක් ඉන්නවා. වරපතලම අසත්පුරුෂය තමයි තමන්ගේ හිතේ තියෙන මේ නැතිකම, බැරිකම, නෑ බෑ කියන දෙක. අපි අම්මා ඉන්න කාලේ තියෙන්නේ නෑ බෑ කියන්න එපා ඒක හෝනියමක් කියලා. ඒක මුස්තියෙන්තුවක් කියලා. ගෙදරට ඇහෙන්න වටින්නේ නැහැ කියලා. කවදාකවත් නෑ බෑ කියන්නේ කරන්න එපා. කියන දේ බලාපන්. බුදුසසුනාදී කියන්නේ කර්මීයන් අත්ත බුදු වෙන යන්තම් සම්පතන් අභිගමිත සක්කෝ. තමන්ගේ අත්ත කුසලේ කරන්නා වූ කරණීයන් අත්ත කුසලේ නේ යන්තම් සම්පතන් අභිගමිත යම් වේ ශාන්ත පදයක් අපේක්ෂා කරන්නා විහිං සක්කෝ හරි සංඥාව ඇති කර ගන්න ඕනේ. ඒ විනුවට නැති බැරි සංඥාව ගන්නවා. අපි විදේශල හැන්දෑනකම් කතා කරන කී කොච්චරක් අපි පෙන්වන්න හදන්නේ මේ නැති බැරිකම කාට හරි අඬ අඬ අහුව ගන්න එකද කියලා කල්පනා කරනවා. අපිට එහෙම කිව්වම අනුන්ද අනුකම්පාව ලැබෙයි කියලා නම් වෙන්නේ මොකද්ද? ඒ මනසට කරනවා තමනුත් වැටෙනවා දෙන්නම මාර්ගපක්ෂ වෙනවා. එيشා එක කියන්න තු බපු කියන බපු අත ගන්න යොසපන් බපුව කියලා. ඉන්නේ ඒ කතා කතා නොකර හොඳ පැත්ත විතරක් කතා කරන්න ඉගෙන ගන්න. ඒ වෙනට හැකි සංඥාවෙන් කතා කරන්න ඉගෙන ගන්න. ඊට පස්සේ මේ හැකි සංඥාවෙන් කතා කරන්න බලන් පටන් අරගන්න බලන කොච්චර පිස්සක් අපි අතහැරලා යනවද කියලා. මේ නොකි සංඥාවෙන් අනුන්ගේ උදව් ඉල්ලගෙන අනුන්ට උදව් කරන මේ උණ ගහක් පැතිරලා උණ ගහේ කෝට් උණ ගහේ අතුරු කිලි උණ ගහත් එක පටලවාගෙන යනවා වගේ යන්න ගත්තොත් සියලු දෙනාම අපිට අනුකම්පා කරනවා ධායුවේ දක්වනවා. නමුත් අපි ස්වාධීන වෙන්න හදනකොට ප්‍රධාන බාධාව තියෙන කිච්චක්. ඒකට කැමති නෑ අපි ස්වයං සිද්ධි වෙනවා දක්වන්න. අපි සම්පෝෂණ වෙනවා දක්වන්න. ඒ වගේ අපි හැකි සංඥාවෙන් කතා කරනවා දකින්නකොට ඔබ නැති වුණාට මම කමක් නැහැ කියලා කෙලින්ම මුල්ද කියන්න පුළුවන් නම් අම්බෝ ඒක මා වුණේ. අප්‍රමාදිකේ යනකොට බීජේ සතිය යනකොට ඉස්සරහට ඉස්සරහට ඉස්සරහට නොකියුවට ඒක තමයි කරන්නේ. තනියම ඉපදින අපි තනියම මැරලා යනවා. මොකීකෝ සංවිධානයේ මොකීකෝ ජීවත්තාක මොකීකෝ කිත්වන්තිගේ මොන ධනියක් හෝ මොන කාර්යයක් බලපෑමක් ඇති යනවනම් ඒකට තමයි බුදුහාම දාශකත්වය කියන්නේ. හීනත්වය කියලා කියන්නේ. හීනත්වය කියලා කියන්නේ. ඒ නිසා අපි හීනත්වයටපත් වෙන්නේ නැතුව ගත්ත දැම්ම ඉදිරියට අරගෙන යන්න නම් මේ දෙන්නේ එකට පැවිදිච්චාම එක්කෙනෙක් භාවනා කරනවා අනිත් කෙනා කරන්නේ නැහැ. මේ බුදුදහමේ මේ නොකරන එකනා ගැන කතා කරන්නේ නැහැ. තමයි ජනමාධ්‍යයෙන් කරන්නේ නොකරන එකනා ගැන පත්‍රය ආටිකල් එකක් ලියනකනේ. බුදුන්සේ කරන එක්කන සංසන්දනාට වෙනවා තමා වුවන් අතර අප්‍රමාදය. බුදියා ගන්නන් අතර අවදිවන්න කුසී කටයුතු කරනකොට සයින්දව අශ්වේ කපල කැරේති කොරවේති Javaහින අශ්වේතික කටනක් දීලා දිනන්නසේ. මේ පිළිසිදු නොනැති පුද්ගලයා මේ කපාගෙන යන්නේ ගණිතයක් ඉහළට තියෙනවා. මේ මේ ශාසනය කොච්චරක් නිවන් දැක්කද? ඒ දැකපු හැම කෙනෙකුම නිවන් දැක්කෙන් දැක්කේ තමන්ගේම වීර්යය මිසක් සර්වඥාසෙ කොටින්ම කියලා කියනවා මම මේ පාර කියන කෙනෙක් නෙමෙයි. අක්ඛාකාරෝ තථාගතෝ. තුම්මේ කිචං කාලාතප. උඹල උඹලගේ කෘත්‍ය උත්සාහ කරපළා මම පාර කියන්නේ කවුරුහාර ගැලවුම් කාරයක් නෙමෙයි. ඒ බෞද්ධාසන තිබුණා කොළඹ පෝස්ටර් ගලවන්න විශාල මැෂින් එකක්. ඒකේ ගැලවීමේ හැමදාම ඔය දණ්ඩ කාඩ ගහන පොස කිලෝරක් නැතුව මේ සල්වේෂන් නාමික වාගේ තමයි ඒක. පොස්ටර් ගැලවීමේ අංගා. බුදුහාමතුරු එහෙම කෙනෙක්. බුදුහාමතුරු කියලා කියන්නේ තමන්ගේ කෘත්‍යය තමන් කරගෙන යන්න බුදුහාමතුරු ආදර්ශයක් වශයෙන් නැත්නම් මුල පටන් අරගෙන පාර පෙන්නලා කියලා කියනවා මට කරන්න බෑ. ඒ නිසා අපි සාමූහික භාවනා, භාවනා මධ්‍යස්ථාන එකට කටයුතු කෙරුවට මේකෙදි කිසිසේත්ම එහෙම එකට බෙදාගෙන යන්න පුළුවන් ගැටයක් විශේෂයෙන් භාවනාවේදී පරිපූර්ණ විද්‍ය දිහාට යනකොට පග්ගහිත විදියෙන් එහා පැත්තට යනකොට විවේකයම කාය විවේක චිත්ත විවේක උපදි විවේක චිත්ත විවේක අවස්ථාවේ තමයි උගක්ම දරුණුම මේ අභියෝගයපත් වෙන්නේ නීවරණ නැති අවස්ථාවලත් තියෙනවා නැති අවස්ථාවලත් තියෙනවා නැති අවස්ථාවලත් තියෙනවා නැති අවස්ථාවලත් තියෙනවා නැති අවස්ථාවට උදව් පිණිස කාගෙන් උපදෙස් ගන්නද ඉන්න හරියක් ඉන්නේ ප්‍රමාදයට වැඩි පිළිස් ඉන්න හරියක් ඉන්නේ නින්දට බර වෙච්ච පිළිස් එහෙන් තේසේ කොහොම ඉදිරියට යන්න කියලා කල්පනා කරන තමන්ගේම හිතමයි තමන් ආදර්ශයට ගන්න ඕන තමන්ගේ අත්තරදි ටික පමණයි. මේ අත්තරදි ටික ආදර්ශයට යන ගමනට කියනවා හැකි සංඥාව. තමන් ගැන තමන් අදහගෙන යන ගමනේදී හැකි සංඥාව කියනවා ඒක නිසා බුදුන් වහන්සේගේ මේ වැඩ පිළිවෙල සිංහ ශාක්‍ය සිංහ වැඩ පිළිවෙලක් කියන මොකද සිංහ දෙන්නේ එකතන කියන්නේ. දැන් සිංහ සමාජයේ තියෙන නේ ඒක නිකන් බලු සමාජය. ඔය සිංහය කවදා සමාජය හදන්නේ නැති එකම සතා සිංහය. සිංහයා ඉන්න එක එක කල්යනක සිංහ දෙන්නකොට ඉන්නත් බෑ. බුදුහාමුදුරුවෝ තමයි ඉස්ලාම සිංහ සමාජය හැදුවේ. හැදුවට පස්සේ උත් තනියම තමයි. මාතංගණන් හති රාජා වගේ, අඟවේනගේ තනියඟ වගේ සිංහෙක් වගේ කටයුතු කරන්න අපිට ජානංශ මේ ලෝකයේ අපිට පරිශනාකාරයක් විදිහට අපේ පංචස්කන්ධ පරිශනාකාරයක් විදිහට ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් ඒකට බැරිකමක් වෙනවා නම් ඒකට නොහැකිතාවයක් වෙනවා නම් ඒකට ක්‍රම හේතුව කෙලස් තමයි. අන්නේ විදිහට ජීවිතේ දිහා බලන බැල්මට කියනවා අප්‍රමාද. ප්‍රමාදය කියලා කියන්නේ මේ වෙච්ච දෙයට හේතු කියනවා. මේක මට උනේ අරක නිසා, මේක නිසා ඒ හේතු කියලා කියන්නේ ඒකට දීක විතක් වෙනක ප්‍රපංච. ඒ නිසා අපි සමජෝ ගමන ගියාට මේ අප්‍රමාදී ගැන කතා කරනකොට විවිධ ගැන කතා කරනකොට විවිධ ගැන කතා කරනකොට ඒ කාන්තෙම එකට එක සම්බන්ධයක් වෙනවා යම් හේතුවකින් යම් ආකාරයකින් මේ ගමන යනකොට තව එක්කෙනෙක් දකින්න හම්බුනවා තව එක්කෙනෙක් දකින්න හම්බුනොත් අතන යාර යන්න පුළුවන් මිත්‍රය ඒකකින් පුදුමාකාර ශක්තියක් ඒ කියනවා කලේ කතරමං වෙලා යද්දී අතරමං වෙලා ඉඳි ඉස්සලා ගිය මිනිස්සුගේ අඩි ලකුණක් දකින්න හම්බ වුණොත් ලොකු සත් ලොකු වීර්ය සත් මේ විශ්වාසයක් ඇති වෙනවා කවුරු හරි මේකට අඩිය ගහලා කියනවා. මේ ගමනේ යද්දී එහෙමත් අඩි ගලකුණක් දකින්න. ඒක කිසිසේත්ම බාධාවකුත් නේ පාළු වෙන්න කාරණා මේ ගමනේ තියෙන ගැඹීරත්වය මේ ගමනේ තියෙන සුවිශේෂත්වය මේ ගමනේ තියෙන රැඩිකල් වාදී ගන්නේ විප්ලවීය ගතිය කියලා කියන්නේ අපි මේ සෙනගක් එක්ක හිටියට අපි අර එක කටත් බොක්ක වෙනයි කිව්වා වගේ වීර්යයේදී සතියේදී පුළුවන්තර ස්වාධීන වෙන්න බලන්න. නමුත් මේ කලාව ඊදී ආරම්භ අවස්ථාවේ නෑ සතිය ආරම්භක අවස්ථාවේ නෑ සෑහෙනකට ගියාට පස්සේ කලාව තමයි තේරෙන්න පටන් අර ගන්නවා. ඒකෙදී තවදුරටත් එපා හෙට්ටු කර කර ඉන්නේ ඒ තමන්ගේ මාත්‍රකෙ ටික තමන්ගේම ක්‍රමශාලිත කරන ඉදිරියට යන්න පටන් අරගත්තොත් ඒක දවසින් දවස දවසින් දවස ප්‍රණීත වෙනව හැර එවනත මේ ਸਰවචනාංශ මේ කියන විදිහට තමන්ගේ නිබ්බාන ගාමිනී ප්‍රතිපදාවේ ඉදිරියනවා මිස ප්‍රතිපලයට ලං වෙනවා මිස අවදාකත් ඒක අතුරු ආන්තරාවට ලක් වෙනවා මාර්ගාක්ෂිකයක ළඟට එන්නේ ඒ වගේ කිසි වංචනික කාලයක වංචනික ධර්මයකට කිසිම ළඟට එන්න බෑ මොකද තමන් අවංකවම තමන් ළඟ ඇති දේ ඇති දේෙන් විතරමයි අදහස් කරගෙන යන්නේ විශ්වාසය කරගෙන යන්නේ කවදාකවත් මේක වෙයි කියලා අර ඒක විලමට අනුග්‍රහ කරයි කියලා එන එකක් නෑ අනුග්‍රහ කරනවා නම් කරන්නේ ඒකාන්තයෙන් මාරපාක්ෂික කෙනෙක්. මේ අනුග්‍රහය නැතුව යන එක හොඳයි. ඒක නිසා මේ කාතාවේ සඳහන් වෙන විදිහට අපමත්තෝ පමත්තේසු සුත්තේසු පරිජාගරේ. අබලස්සේව සීගස මේ සුමේද වූ පුද්ගලයා මෙන්න මේ විදිහට හිට්වා යාති සුමේදසෝ මේ සියල්ලම අතහැරලා මේ සියල්ල ඉක්මවලා යන්න පුළුවන් ගතියක් තියෙනවා නැත්නම් මේ කොහොම ඊටු කෙරුවත් දේශනා ඉවර කරන්න ඉස්සලා තමන්ගේ ගමනේදී විශ්වාසයේ තිබිය හැකි එකම කෙනා අප්‍රමාදයේ පමණයි කියන එක දන්න මනුස්සයාට මේ ගමනේ කිසිම බාධාවක් නැහැ බාධාවක් තියෙනවායි කියලා යම් කෙනෙක් කියනවනම් ඒක කියලා අප්‍රමාදී කියන එක තාම නිර්වචනය කරගන්න නැහැ ඒක අපේ මුළු ජීවිතේම සුත්තමේ වශයෙන් හෝ චින්තාමේ වශයෙන් හෝ භාවනාමේ වශයෙන් අපි උත්සාහ කරන්නේ මේ අප්‍රමාදී කියන එක නිර්වචනය කරගන්නයි සතිය කියන එක නිර්වචනය කරගන්නයි මේ පිරිසක් මේ අපි කතා කරන්නේ නමුත් මේක ලෝකයට අදාළ මාතෘකාවක් නෙවෙයි ලෝකෙට තියෙන එකම දේ කාමයේ පමණයි ඒ නිසා අපි ලෝකේ වෙනස් වෙලා තියෙනවා. නමුත් අපිට සාමාන්‍ය පාඩකම් කියනවා මේ අප්‍රමාදය දැනගැනීම, සතිය දැනගැනීම නිසා අපි අදිෂ්ඨාන කරගන්න ඕනේ. අපි මේ තාකල් ජීවිතේ සංසාර වශයෙන් යම්තා කුසල් ප්‍රමාණය රැස් කළ තුනේ සියලු කුසල් වල ශක්තිය අපිට තව දුරටත් තව තවත් අප්‍රමාදී කියන එක වැටහෙවා සතිය කියන එක වැටහෙවා වැටෙනකොටම ඒ නිවනේ තියෙන රසය තමයි තේරෙන්න පටන් අර ගන්නවා එවැනි ආර්ය භාවිත යුක්ත hina වෙවි මේ ගමනේ යන්න අද දවසේ මේ කරන ලද කටයුතු එකේ හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නැවත කරනවා. ඉතින් දිනාටම සැනසීම දා වේවා කියලා